දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශන අවස්ථාවටයිපත් වෙලා තියෙන්නේ සීලුම් දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිං මඤ්ඤසි මාළුන්ගේ පුත්ත යේ තේ චක්කු විඤ්ඤාය රූපා දිත්තා දිත්ත පුබ්බා නච පස්සසි නචතේ හෝති පස්සෙයන්ති අත්තිතේ තත්ත චන්தோවා රාගෝවා පේමං වාති නෝ හේතං බන්තේති තී ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි අද ඒ වගේම ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ ආරම්භක හරි තියෙන සර්වඥ දේශනාවක් නැත්නම් ශ්‍රීමුක දේශනා පාඩයක් ඉදිරියෙන් තියාගත්තා දවසේ ධර්ම දේශනාවට මාතෘකාව සඳහා ඒකදී ඒ සර්වඥ වහන්සේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේගේ මානසිකාර්ය යොමු කරනවා ඒක විදියක පාඩයකින් ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමයකට මාළුක පුත්ත යම් මේ ඇහෙන් දැකිය යුතු රූපයක් චක්කු විඤ්ඤාණී රූපයක් නොදුටු ඉරුණම් දැනට බලමිනුත් නැත්තම් පෙනෙමිනුත් නැත්තම් මත්තර පෙනෙන්නෙත් නැත්තම් එවැනි චක්කු විඤ්ඤාය රූපයෙන් හිතේ කිලුත් වීමක් කෙලෙසයක් රාගයක් ප්‍රේමයක් ඡන්දයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට නොපැකිලව ඒ මාළකපුත්‍ර සාංශය දෙන උත්තරයෙන් බුදුජානනාංශේ නොකිය ආතරින කොටසක් තියෙනවා. එහෙමනම් මෙතෙක් දැකපු නැති දෙයකින්, දකිමින් නැති දෙයකින්, බලමින් නැති දෙයකින්, ඉස්සරහට බලන්න වෙන්නේ නැති දෙයකින් රාගයක් ප්‍රේමයක් ඡන්දයක් උපදින්නේ නැත්නම් කෙලෙසක් උපදින්නේ නැත්නම් භාවනා කරන කෙනා මේ වෙලාවේ බලමින් මේ වෙලාවේ දකිමින් තියෙන රූප ගැන බැලුවොත් ඇහැ පිළිබඳව යාට කරන්න තියෙන ඉච්ඡායි එහෙම නැත්නම් මේ එළඹ සිටිච්ච චක්කු විඤ්ඤාය රූපය මේ වෙලාවේ හැට මුලිච්ච වෙන රූපේ එමනම් හැට ආපాతගත වෙන වර්ණය හෝ සටහන පිළිබඳව ඒ කෙනා වග වෙනවනම් ඇහැ පිළිබඳව එච්චරයි කියන්නේ. අතීතය ගැන භාවනා කරන්න ඕනක මොකුත් නැහැ අනාගතය ගැන භාවනා කරන්න ඕනක මොකුත් නැහැ. ඒ මොකද ඒ වගේ කෙලෙස් ඇති වෙන්නේත් නැහැ. ඒ නිසා ඒ වගේ භාවනා කරවන්න නිවන් දකින්නත් බෑ. නිවන් දකින්නේ ඒ ඒ ඒ තන කෙලස් උපදින දේවල් පිළිබඳව කටයුතු කරලා ඒ ඒ කෙලස් නූපදීවීමට කටයුතු කිරීමටයි. ඒක නිසා යම් කෙනෙක් ඇහැ පිළිබඳව අවතුම් පැවතුම් මොනවද කියලා බැලුවොත් නැත්තම් අභ්‍යන්තර ආයතන වශයෙන් ඇහත් බාහිර ආයතන වශයෙන් චක්කු විඤ්ඤාය රූපයත් පිළිබඳව අපේ වගකීම වෙන්නේ මේ චිත්තක්ෂණේ මේ ඇහැට මේ වෙලාවේ යම් රූපයක් ආපాతගත වෙලා තියෙනවනම් මුලිච්ච වෙලා තියෙනවනම් මුණට මුණ දාලා තියෙනවනම් ඒක ගැන භාවනා කිරීම පමණයි කලයුත්තේ එක්ක සංසාරේ එහෙම නැත්නම් නිවන තීන්දුව වෙනවා ඒ මොහොතේ. ඒක අතීතයට අදින්න අනාගතයට අදින්න වෙන දෙයක් එක්ක පටලවා ගන්න දෙයක් නැහැ. ඉතින් මේ විදිහට එක බුද්ධලේ කියන එක මේ ඉඳුරන් 6 දිනකින් හැදිලා තියෙන එකක් කියලා පිළි අරගෙන ඒ ඒ ඉඳුරන් නැත්තම් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය আদি ඒ විදිහට කඩලා කරන භාවනාවට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒක නැත්තම් ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා. ඒක ඉන්ද්‍රිය සංවරය කියන එක සාමාන්‍යයෙන් ආචාර ධර්ම වශයෙන් අපි දකිනවා හැදිච්ච මිනිස්යාගේ ඉන්දිය සංවරයක් තියෙනවා. නැතිච්ච මිනිස්යාගේ ඉන්දිය සංවරයක් නැහැ. ඒ නිසා ඒ භාවිත මනසක් නැති ඉන්දිය සංවරයක් නැති කෙනාගේ සමාදම් වරක්ින සීලයක් තිබ්බත් කොයි වෙලාවෙ කැඩෙයිද කියන්න බෑ. ඒ සීලයට ආසන්න කාරණා වෙන්නේ පාදස්ත කාරණා වෙන්නේ ඉන්දිය සංවරය. නමුත් ඉන්දිය සංවරය සීල ශික්ෂාවට අයිති දෙයක්වත් නෙවෙයි. සීල ශික්ෂාවට අයිති වෙන්නේ කායික වාචසික දුස්චරිත. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියලා කායික දුස්චරිත ටිකක් තියෙනවා. වයින් කෙලසෙනවා. ඒවා සීලෙන් අද කරපුවා. ඊගාට වාචසිකව හතරක් තියෙනවා. බොරු කේලම්, හිස් වචන, පරුස් වචන කියලා. ඒව තමයි වීතික්කම භූමියට සම්බන්ධ කෙලෙස්. ඒ කෙලෙස් නිසායි අපිට මේ සමාජයේ කෙලසීමක් ඇති වෙන්නේ. ආචාර ධර්මවල කෙලසීමක් ඇති වෙන්නේ. ඒ සමාජ පද්ධතියේ ඉන්න එක එක පුද්ගලයා තම තමන්ගේ සීලය ගන්න සැලකීම නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මානුව මේ සීලය රඳාපවතිලා තියෙන්නේ හුදු සීලය මතම නෙවෙයි ඉන්ද්‍රිය සංවරය මත. යම් කෙනෙකුගේ ඉඳුරංගේ පිරිහික්මීමක් නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් නැත්තම් නැත්නම් භාවිත ඉන්ද්‍රිය කියලා වචනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒ සඳහා කළ යුතු ක්‍රියාවට ඉන්ද්‍රිය භාවනාව කියලා කියනවා. කෙනෙක්ගේ ඉන්ද්‍රිය භාවනාව දන්නේ නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් භාවිත ඉන්ද්‍රිය නැත්නම් ඒ කෙනාගේ සීලය කොයි වෙලාවෙ කැඩලයි දන්නේ. ඒ නිසා මේ සීලය ආරක්ෂා වීමට එහෙම නැත්නම් අපි ත්‍රිශික්ෂාවේ මුලින්ම ආගමානුකූලව දන්නකොට කියන මේ සීල ශික්ෂාව අරසා වෙන්න නම් yaadෙන්න නම් කාලයක් පවතින්න නම් ඒකට ඉන්ද්‍රිය භාවනාව අවශ්‍යයි. ඒ ඉන්ද්‍රිය භාවනාව සීල ශික්ෂාවට අයිති වෙන එකක් නෙවෙයි. ඒක සමාධි ශික්ෂාවට අයිති වෙන්නේ නැහැ. කිලිම ප්‍රඥා ශික්ෂාවට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේකට ආපු ගමන් සීලය ප්‍රඥාවට හේතු වෙනවද ප්‍රඥාව සීලයට හේතු වෙනවද කියන සම්පූර්ණ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පිළිබඳව සම්පූර්ණ මෙතෙක් නොහිතපු පැත්තක් කල්පනා කරන්න වෙනවා කල්පනා නොකරොත් ඒ කිනාට චෝදනා කරන්න වේ මට උවමනාවක් තියුණා මම සමාදම් වශීල් රැක්කා නමුත් මටත් නොකිය පැදුරටත් හොරා මගේ සීලය මෙහෙම කැඩලා ගියා එක්කෝ මායකින් සතෙක් මරනවා එක්කෝ මායකින් වරකමක් කරනවා එක්කෝ මායකින් කාමීත්‍යචාරයක් කරනවා එහෙම නැත්නම් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ වාචසික දුස්චරිත. හිතන්න හිතා කතා කරන්න ගියාගෙන හිතාගෙන කිය දෙය නෙවෙයි කියවෙන්නේ. ඒක පාරට මොකක් හරි වචනයක් කියලා අර මේකෙත් තිබුණ සම්බන්ධතාව සීරම එක වචනෙන් එක එක පරස වචනකින් නැත්නම් කේලමකින් නැත්නම් බොරුවෙන් කැඩලයක්. ඒකට ඒ කිනාට තේරෙනවා සිල් නොරකපු මනුස්සයන් නම් මේ කරදරේ නෑ මම මේ සිල් රකින්න ගිහිල්ලා මට නැති කරදරයක් නෑ. එයාට පෙන්නේ මේ ඉල්ලගෙන තිල් රැකලා දැන් සිල් කැඩීම නිසා ඇතිවෙන දුක සිල් නොරකින කෙනාට නැහැ. අශිෂ්ට මනුස්සයාට නැහැ. ම්ලේච්ඡ මනුස්සයාට නැහැ. දැන් මේ සිල් රකින කෙනාට ඇති මේ සීලේ කැඩීම නිසා ඇතිවෙන මේ චිත්ත පීඩාවට උත්තරෙත් නැහැ සීලය තුල. ඒකට උත්තර දෙන්නේ ප්‍රඥා භාවනාව තුල. ඒ නිසා මෙතෙන්ට යනකොට ප්‍රඥාව නිසා සීල රැකෙනවද සීල නිසා ප්‍රඥාව රැකෙනවද කියලා අපි ආගමානුරූපව හිතාගෙන ගිය සීලේ සමාධියට කියන සමාධි ප්‍රඥාවට හේතු නිසා ප්‍රඥාවක් ලබන්න සීලයයි තියෙන්න ඕනේ මූලික කාරණාව කියන එක සම්පූර්ණ අනිත් පැත්තක් වෙනවා විද්‍යා දදාති විනයන් කියලා ප්‍රඥාව එහෙම නැත්නම් විනිවිද දකින ඥාණයෙන් තමයි විනයක් කෙනෙකුට ඇති වෙනවනම් ඇති වෙන්නේ එහෙම විනිවිද දක්න ඥානයකින් තොරව පවත්වන සීලයට අපි සීලබ්බත පරාමාස කියලා කියනවා. නදෝ කරනවා ඒ කරන දේෙන් Tamanda සාන්තියක් නෙවෙයි හම්බ වෙන්නේ මොකද්දෝ වෙහෙසක් මොකද්දෝ පීඩාවක් මොකද්දෝ දරතයක්. ඉතින් මේ නිසා සිල් රකින්න අයට සිල් නොරකින්න අයට වැඩි එන අතිරේක කරදරයකුත් අපේ සාසනේ අතුව කර තියෙනවා. ඒක මෙහෙම විස්තර කරන ධම්මසංගණී අටුවාවේ අපි යම් වෙලාවක සීලයක් සමාදන් වෙනවා කියලා හිතමු අම්මලා තාත්තලා කියපු නිසා හෝ ගමේ පන්තලේ හාමුදුරුවෝ කියපු නිසා හෝ Tamanට හිතිච්ච නිසා හෝ තමයි සීලයක් සමාදන් වෙලා රකිනවා. එතකොට එයාට තේරුම් ගන්න සිද්ධ වෙනවා මම සීලයක් ආරක්ෂාකරන ඉස්සල යුගයක් මට තිබුණා මගේ ජීවිතේ. දැන් තියෙනවා සීලයක් රකින්න යුගයක්. දෙකේදිම සමාන දුකක් තියෙනවා. ඔය සීල් රකින්න ගියයි කියලා මොකක්වත් දුකේ අඩුවීමක් වෙන්නේ නැහැ. මේ පොඩි මාරුවක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳව මම මේ මතු කරලා දෙන්න හදන්නේ. මේ ධම්මසංගණී අටුවාවේ තියෙන එකේ. සීල් රකින්නකන් යම් කිසි කෙනෙක් සංසාරකට බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. ආශාව නිසා. සීල් රැකපු ගමන් එයා සංසාරට බැන්නේ ද්වේෂය නිසා. ඒ නිසා සීල් රකින අයගේ හොස්ස ළඟින් මැස්සයන්ඩ බෑ. ඒක හැම කෙනෙක්ම හිතනවා මේ මට වෙච්ච දෙයක් කියලා නෑ ඒක ඇති. සිල්ලුතුන් අතර නුරස්නා ගතිය හරි සැර වැඩි. ඒක නිසා ඒකේ නා තමයි ශිල්පදයක් කැඩිච්චහම වහ කන තරමට එහෙම නැත්නම් ශිල්පදයක් වෙන කෙනෙක් කරනවා දකින්නකොට මරණ තරමට අර සිල්පද හරහා බලන්න ගියාම ඒකටගේ द्वේෂයට මේ තණ්හා මූලයේ තිබුණ සංසාර බැම්ම ද්වේෂ මූලයට මාරු වීම ඒ පුදුරට තේරෙන්නේ නැහැ. මේක තේරුම් කරලා දෙන්න ගියත් ඒක නාමේ රැඩිකල් වාදී විදිහට කල්පනා කරන්න දන්නේ නැත්නම් එහෙම නැත්නම් විප්ලවීය කල්පනා ක්‍රමයේ දන්නේ නැත්නම් එයා හිතනවා මේ මට පහර දෙන්න හදනව නැත්නම් බුද්ධ ධර්ම බුරු කරන්න හදනව. ඉතින් සිල් රකින්නේ කොහොඳ නැද්ද? එහෙනම් සිල් රකින්නේ සාමී. සුද්ධ ලාභයක් නෙවෙයි ධම්මනේ පාඩුවකුත් තියනවාද? කියලා මහා ඕන්න අවුලකටපත් වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මගේ චර්ත දෙකක් තියෙනවා. එකක් තමයි මම මේ සීල් සමාදන් වෙන්නේ ඉස්සල්ලා චර්තේ. ඊට පස්සේ චර්තයක් තියෙනවා සීල් සමාදන් වුණාට පස්සේ චර්තේ. මේ දෙකෙන් බලනකොට ඉතින් ලොකු දුකේ අඩුවීමක් වෙලා නැහැ. අර සිල්පද රකින්නකොට බය අඩු ගතියක් එනවා. මොකද ඉස්සෙල්ල සිල්පද රැක්කයි නිසා අපාය තමන්ගේ ගෙදර වගේ. දැන් එහෙම එකක් නැහැ. ඒකට දවසේ ඇති වෙන පීඩාවේ, දවසේ ඇති වෙන දරතේ, දවසේ ඇති වෙන ආතතිය අසහනිය ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක අර තෘෂ්ණා පදනුවේ ඉඳලා ද්වේෂ පදනුවකට මාරු වෙනවා. ඉතින් ඒක ඊට වැඩිය සිල් ලකින කෙනෙකුට කියන්න පුළුවන්. මේ සිල් රකින්න කෙනා Taman ගැන හරිම විවේචනාත්මකයි. සිල් නොරකින්න කෙනාට වැඩියි. ඒ වගේම සිල් රකින්න කෙනාට තව සිල් නොරකින්න කෙනෙක් දකින්නකොටමත් අද වෙනවා. සිල් නොරකින්න කෙනාට එහෙම එකක් නැහැ. ඒක බොන මිනිසෙකුට එහෙම කවුරු තිල්පද ගැදුවත් උට ගන්නන්නේ. ඒ කොහොමදක්ක බීලනේ. ඉතින් මේ මිනිසා කියන ඌව ඌව ගන්න බෑ. බොන්න නැති මනුස්සයා අර බොන මනසට වැඩි කේන්ති ගන්න බොන මනසා ගැන කේන්ති ගන්න මම මේ බොන්න කියනවා නෙවෙයි එනිසා බොන මිනිස්සු කියනවා සුරාවත් එහි රසයත් බොන පඩි දනන් මිස නොබොන අමනයන් කෙසේ දනීද කියලා කියනවා ඒකට සංස්කෘත ශ්ලෝක වලින් කියන්නේ සුරාවත් එහි රසයත් බොන පඩි දනන් මිස නොබොන අමනයන් කෙසේ දනීද කියලා මොකද ඒ මිනිස්සු පවේ ඉන්න නිසා කාගවත් චරිත රකින්න හදන්න යන්නේ නැහැ. දන්නා ඉතින් මටවත් කරගන්න බෑ. ඒ ඕනේ කෙනෙක් පව් කෙනෙක්ට මොකද කරන්නේ? හෙටිනේ කියනවා. සිල් රකින්න එක නෑ කරන්න බෑ. හරීම ද්වේෂ සහගතයි. බොහොම ඉක්මනට සිල් නොරකින්න කෙනා මහත් කළ සලකනවා. මේ නිසා බුදුජානන්සේ වචනයක් එකතු කරලා තිනවා මේ ශාසනයේට සීලවන්ත අසත්පුරුෂයයි. කියවන්නේ අසප්පුරුෂ සූත්‍රය. සප්පුරුෂ සූත්‍රය කියවන්නේ ඒක ලස්සන වෙන්නවා. අවස්ථා 10ක් විතර වෙන්නවා. එක එකනට ಗುಣ වෙන්නලා. හැබැයි මේ මංස සීලවන්ත අසප්පුරුෂ. සීලේ නිසා අත්ත්ුක්කංශන පරවම්බන කරනවා. මම උසස්. මම සිල්වන්තයි. අනේ සිල්වන්ත නැහැ. කියලා පහත් කළා සලකලා එයා සීල් කඩනකොට මෙයා පැනලා කෙවිතක් කරන ගහලා බැනලා ඒක හරියට සීලේ යාගේ අධිරාජ්‍යයක් වගේ කියලා දෙන්න හදනවා මේ අමුතුම පිස්සුවක්. මේ නරකක් කියන්න හදන නෙවෙයි මම මේ කියන්න හදන්නේ අපි මේ සීලයක් පිළිබඳ වැඩ කරනකොට අපි ඒකේ වපසතිය දැනගෙන වැඩ කරන්න ඕනේ. අයිය අපිට මේ සීල් දැක්කයි කියලා මේ එදිනෙදා ජීවිතයේ සාන්තිය අඩු වෙනසක් වෙලා නැත්තේ අපිට මේ අනුන්ගේ සීල් ගැන ලොකු කොන්තරත්වයක් එනවා ඊට පස්සේ. ඔක්කොම සීල් රක්කන්න හදනවා මේ කිලෝ විතර රකින්න වගේ රක්ක රක්වනවා නෙවෙයි රක්කන්න හදනවා. සිල් නොරකින කඩන ඔක්කොගෙන් පව් Taman සමාදම් වෙනවා. ඉතින් ඒ ඒ ඒ ගැටේ ලිහන්න නම් අපි දැනගන්න ඕනේ මේ සීලයක ඇති වෙන මේ ක්‍රොස් පරොස්කතිය නැති වෙන්න ඉන්දිය සංවරයේ තියෙනවා. ඉන්දිය සංවරයේ තියෙනවා නම් ඔන්න ඔය සිල්පද රැකීම නිසා අපිට ඇති වෙන අසප්පුරුෂ ගති සිල් නොරකින නිසා අපි සිල් නොරකිනට දොස් කියලා පවුර ගන්නවා. තමන් අතේම ශිල්පදයක් කරිච්චාම කිසිම තෙතක් කනුකම්පාවක් නැහැ. කෙල්ලින්ම එල්ලුම් ගහරම නියම කරනවා. හිතම ගසා දාන්න ඕනේ කියලා. මෙන්න මේ ගති දෙකටම සීලේ උත්තරයක් නැහැ. ඒකට උත්තරේ තියෙන ඉන්ද්‍රිය භාවනාව. නැත්තම් ඒකට කියනවා මේ ඉන්ද්‍රිය සංවරය කියලා. බුදුචාන් වහන්සේ ඒකට අපි මේ කරගෙන යන වැඩේට බොහොම සාධක සූත්‍රයක් වශයෙන් ඔය සම්පජාන සති සම්පජාන සූත්‍රය පෙන්නලා දෙනවා. ඒක කියනකොට හරියම සතුටක් ඇති වෙනවා මේ ඒ විපස්සනා ඌර්වකින් කල්පනා කරන කෙනාට සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤම් බික්කවේ ඉපයුත්තස විපන්නස ධාතුබනිසං හෝති ඉන්ද්‍රිය හිරොත්තප්පං කියලා. මහණියන් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤේ නැත්තම් රිහිනුවන දෙක නැත්තම් ඒ කෙනාට බයලජ්ජාව ඇති කරන පදනමක්වත් නැහැ කියනවා. පවට බය සහ පවට ලැජ්ජාව කියන මේ දේව ධර්ම දෙක ලෝකපාලක ධර්ම දෙක හැදෙන්න පදනමක් නැහැ යම් කෙනෙක් ළඟ සති සම්පජඤ්ඤේ නැත්තම්. ඒ කියන්නේ රිහිනුවන කියලා අපි තින්ගලින් කියන්නේ. සති සම්පජඤ්ඤම් බුක්කවේ සති නෑ ඉන්දිය සංගරම් බික්ක හිරොත්තප්පම් බික්කවේ අසති හිරොත්තප්පම් බික්කවේ විප්පයුත්තස්ස විපන්නස්ස හතුපනි සංඝෝති ඉන්දිය සංගරෝ යම් කිසි කෙනෙක් ආව බයලජ්‍ය දෙක නැත්තම් පවට බය සහ පවට ලැජ්ජාව දෙක නැත්තම් ඒ මනුස්සයාට ඉන්දිය සංගරයක් පලාදකවත් නැහැ ඉන්දිය සංගරට පදනමක් නැහැ ඉන්දිය සංගරම් බික්කවේ අසති ඉන්දිය සංගරම් බික්කවේ විපවිත්තස්ස විපන්නස්ස හතෝගන සම්මෝති සීල. ඉන්දිය සංගරේ නැති කෙනාට සීලයක් හදාගන්න පදනමක් නැහැ. ඒ නිසා සත්‍ය සම්පජඤ්ඤය තියෙන කෙනා විතරයි බයලජ්ජාව තියෙන්නේ. බයලජ්ජාව තියෙන කෙනා විතරයි ඉන්දිය සංගරයක් තියෙන්නේ. ඉන්දිය සංගරයක් තියෙන කෙනා විතරයි සීලයක් තියෙන්නේ. ඒ නිසා මේවා එකිනෙකට සම්බන්ධ ධර්මයි. ඒතකොට මේ සති සම්පජඤ්ඤය කියන්නේ ප්‍රඥාව නම් නැත්තම් සම්පජඤ්ඤය කියන කෝණ ප්‍රඥාවනේ. ප්‍රඥාව නිසා තමයි බයලජ්ජාව පහළ වෙන්නේ. බයලජ්ජාව නිසා ඉන්දිය සංවරය පහන්නේ යාට විතරයි සිල්චි. ඒෂා ප්‍රඥාව ඉඳලා සීලයට සම්බන්ධතාවය මේ විදිහටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක මේ ඉන්දිය සංවරයට හරිය වැදගත් වෙනවා. ඉන්දිය සංවරයත් Taman කරන්නේ ශ්‍රද්ධාවෙන්ද එහෙම නැත්නම් හොඳට කාරණා කාරණා දැක දැන ගැනීමෙන් ප්‍රඥාව ගෝචරවද කරන්න කියලා බැලුවොත් ඉන්දිය සංවරේ ශ්‍රද්ධාවෙන් කරන්න බෑ. ඉන්ද්‍රිය සංවරය කරන්න වෙන්නේ හොඳ විපස්සනාවකින් එහෙම නැත්නම් හොඳ විනිවිද දක්න ඥානයකින්. ඉතින් ඒ සඳහා මේ ඉන්ද්‍රිය සංවරය සඳහා අරකින් කරුණ මත කරගත්තට පාඩම් පන්ති බුදුජානනාංශයේ උගන්ලා දීලා තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒක මේ පංචමනිකායේ අන්තිම සූත්‍රයේ වශයෙන් සඳහන් වෙලා තියෙනවා. හරි ලස්සන ජවනිකාවකින් ඒක සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයේ ਸਰවචනාංශයේ පිරිසත් එක්ක ඉන්න වෙලාවක ආගන්තුකෙක් වශයෙන් එනවා ඉතින් ඒ පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ආවට පස්සේ වාඩි වෙනවා ඉතින් ඒ කියන්නේ ඒක අවසල තිබිලා තියෙනවා මේ ගුරුනාශී ගෝලු ආරය ගාවට යනවා ආරය ගෝලු මේ පැත්තට එනවා එහෙම ගැතියක් හදාබෙදා ගැනීමක් තිබිලා තියෙනවා බුදුචානන්සේ මේ ඒ ඒ ආපු කුලේ එලව ගන්නෑ ඒ වෙනට උනන්දු කිරීමක් කරනවා. ඔබතුමන්ලා භාවනා කරන යේ පාරතරී බ්‍රාහ්මණයගේ සාතනයේ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවාද කියලා අහන බුදුජානනා. එතකොට අර ආපු ගෝලයා කියන එහෙමයි සංස අපිට උගන්වනවා. ඉතින් කියන අපිත් කැමති දැනගන්න ඕගොල්ලන්ගේ ශාසනයේ ශික්ෂාවේ හික්මීම මොකද්ද ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. ඊට පස්සේ අපේ ගුරුනාන්ස අපිට කියනවා රූප බලන් දෙපා ශබ්ද අහන්න එපා. ගන්ධ රස පහස විඳින්න එපා. රූප බලන්න හැම වෙලාවෙම පෞසිද්ධ වෙනවා. සද්ධාන හැම වෙලාවෙම පෞසිද්ධ වෙනවා. ගන්ධ රස බලනවා හැම වෙලාවෙම පෞසිද්ධ වෙන නිසා පුළුවන් තරම් රූප බැලීමෙන් අයින් වෙන්නේ කියලා. උත්තර බුද්ධචාරණ මේක විහිළුවට ලක් කරනවා. ඒතර කියනවා ආනන්ද හැමෝටම දැල්ලා ආනන්ද එහෙමනම් උප්පත්තියම අන්ධ මිනිස්සු ඉන්ද්‍රිය භාව භාවිත ඉන්ද්‍රිය ඇති කට්ටියක් වෙනව නේද? උප්පත්තියම කන් ඇහෙන්නේ නැති මිනිස්සයා භාවිත ඉන්ද්‍රිය ඇති කෙනෙක් වෙනව නේද? අතමයි කොරවිච්ච මනුස්සය මොකුත් කරගන්න බැරි වෙනස ඒකට ඉන්ද්‍රිය භාවනාව දියුණු කෙනෙක් වෙනව නේද කියලා කියනකොටම ඒ පාරතරී බ්‍රාහ්මණයාගේ කෝලයා එයාගේ තර්කේ බිඳ වැටීම නිසා ඔළුව පාත් කරගෙන යවිම් බලගන්න. එතකොට බුදුචාන් වහන්සේ ආනන්ද සාංශර සඳහන් කරනවා ආනන්ද මෙහෙව් ලෝකේ මේ ආර්ය විනයෙහි අරියත විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. කියනකොට ආනන්ද ස්වාමීන් ඉදිරියට ගිහිල්ලා සිවුර සකස් කරලා බැඳලා කියන අවසරයි ස්වාමීන් මේ වහන්සේට වැටේවා වහන්සේට දැනේවා අපට කියලා දෙන්න මේ ආර්ය විනය කියන ඉන්ද්‍රිය භාවනා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ බුදුසසුනේ දීර්ඝ සූත්‍රයක් මනාවට අහන්න මම කියන්න හදන්නේ මේක හිතේ තියාගන්නයි කියලා බොහොම හොඳට බරසාර විදිහට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දිගන්නේ. ඉතින් මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ අතීතය අනාගතය දෙක අමතක කරන්න ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කිම්ම කපල දැම්මට පස්සේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ වර්තමානයේ පේන රූපේ વિશે අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක. එනද වර්තමානයේ එන ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට ඒ විදිහට මේ සූත්‍රය ටික විකාශය වෙලා යනවා. අපි ඉන්නේ මේ වර්තමානයේ ඇහැට දකින්න රූපයේදී ඉන්ද්‍රිය භාවනා ගැන හැඟීමක් ඇති කෙනා නැත්තම් මේ අරියස්ස විනේ ආර්ය විනේ මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා කරන්න කොහොමද කියන පාඩම ඉගෙන ගන්න වෙනවා අර දෙක කපලා දාන්න වෙන්නේ අනු අනුආන ඥානෙ අර දෙක කපලා දාන්න වෙන්නේ අන්වේ ඥානෙ ණය විපස්සනාම කියනෝනේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වීමක් විපස්සනාට අදාළ නැහැ වෙන්න තියෙන දේවල් ගැන පශ්චාත්තාප වීමක් ඇහෝ චක්කු විඤ්ඤේසෝ රූප ගැන ඇත්තෙත් නැහැ ඒක නිසා දැන් මේ බලන මේ පේන ටිකේ විතරයි එක්ක සංසාරේ එක්ක නිවන තියෙන්නේ. ඉතින් මේ සංසාරයක් බෝ කරන්නේ නැතුව කෙලෙස් බෝ කරන්නේ නැතුව ඒ අවස්ථාවේ අපි නිවන දිහාවට නැත්නම් අයෝනිසෝමනසිකාරය වෙනුවට යෝනිසෝමනසිකාරය කොහොමද ඇති කරගන්නේ? නැත්නම් අභාවිත ඉන්ද්‍රියක් ඇතුව රූප බලනවා වෙනුවට භාවිත ඉන්ද්‍රියක් ඇතුව එහෙම නැත්නම් ඉන්ද්‍රිය භාවනාව පුහුණු කරන්නේ කොහොමද? ආර්යස විනයයි විනයනය කියන වෙන කෙනෙක් වගේ අපි කොහොමද රූපයකට ක්‍රියාත්මක කරන්නේ කියන එක උද්දජානංශයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විස්තර කරන කට්ටයන් තුනකට එකක් තමයි භාවනා කරන කෙනා කොහොමද රූපයක් මුලිච්ච වෙනවා මුලිච්චව කටයුතු කරනවා දෙක භාවනා කළ මාර්ග බලයක් ලැබපු කෙනා කොහොමද රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවක ඒක දිගේ කටයුතු කරනවා රහතන් වහන්සේ කියන්නේ භාවනායේ අසේක භාවයටපත් වෙච්ච කෙනා කියලා පැමිණිච්ච කෙනා රූපයක් දැකපහම කොහොමද පාවිච්චි කරන්න කියලා ඒකත් අනුපූර්ව පිළිවෙලට විස්තර කරන්නේ. ඉතින් මේ වගේ වෙලාවක අපිට හොඳම වැඩේ තමයි භාවනා කරන කෙනා නැත්තම් පුහුණු වෙන්න එහෙම නැත්නම් යෝගාවචරය භ්‍රමචර්ය රකින්න කෙනා කොහොමද රූපයක් මුලිච්ච වෙලාවක දැන් දන්නවනම් තමයි මම ඉන්නේ බලමින් මම බලන්නේක් මගේ විඥානයේ දැන් චක්කු විඥානේ බවටපත් වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඇහි ඔබේ එහෙම නැත්නම් චක්කු චක්කු ඉන්ද්‍රියේ අන්න ඒ බව දන්නවනම් ඒ චිත්තක්ෂණය අපාගාමි වෙන්නේ නැතුව එහෙම නැත්නම් විතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව මේක හික්මවලා කොහොමද මේ ඇහත් රූපයත් නිසා කෙලෙස් උපදින යාන්ත්‍රණය දැනගන්නේ හෝ ඇහත් රූපයත් හේතු කරගෙන ඇති වෙන කෙලෙස් කපා හරින්නේ කොහොමද හෝ කියන කතාව දැනගන්නවා කියන එක විශාල විප්ලවයක්. විශාල අභියෝගයක් කියලා කියන්න පුළුවන්. අනේ ඒ සඳහා පුත්‍රජානනාංශය සඳහන් කරන්නේ චක්කුණ රූපන් දිශා. ඒ කියන්නේ දීයසි தত্ত্বය තමයි ඇහැට රූපයක් මුලින් චිච්ච වෙලා. ඒ කියන්නේ වෙනව නැවතෝ කියන එක නෙමෙයි අපි මේ කතා කරන්න හදන්නේ මේකයි. මොකද්ද? චක්කුණා රූපං දිස්වා. උපජ්ජති මනාපං, උපජ්ජති අමනාපං, උපජ්ජති මනාපමනාප. බුදුජානසී දීර්ඝ සංසාරේ පරීක්ෂා කරලා කියනවා. ඇහැකට රූපයක් දකිනකොටම රූපය හතරස් වෙන්න පුළුවන් ත්‍රිකෝණාකාර වෙන්න පුළුවන් සලස්පා වෙන්න පුළුවන් නිල් කහ රතු පාට මොනවා හරි වෙන්න පුළුවන් රූපෙට තියෙන්න පුළුවන් සටහන සහ ආකාර කියන දෙක විතරයි. සටහන් රාශියක් තියෙනවා ආකාර රාශියක් තියෙනවා. මේ රූප සංතාන සහිත වර්ණ සංතාන සහිත මේ රූපේ දකින්නකොටම ඕනම කෙනෙකුට එක්කම නාපයක් පහළ වෙනවා. එක්කම නාපයක් පහළ වෙනවා. එක්කම නාපමනාප කියන මධ්‍යස්ථ දන්න පහළ වෙනවා. එහෙම නැත්නම් මනාපමනාප නැති හිත ගන්නේ නැති රූප තියෙන ආන්‍ය මට්ටමකටපත් වෙනවා. කාට හරි පුළුවන් නම් ඒක බුදුජානකේ පුළුවන් නම් කියනකට වැඩිය කියනවා පුළුවන් කියලා. ඒකේ බුදුජානක අපට දෙන උධෛර්යය ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒක මන අපේ පහළ වුණා. ඒක මන අමන අපේ පහළ වුණා. මේක මන අපමණ අප දෙක මැදි වුණායි කියලා දැනගන්නකොටම එයා දන්නවනම් දැන් මට රූපේ නිසා මන අපේ පහළ වුණායි කියලා අමන අපේ හෝ මනාපමනාප දෙක නෙවෙයි. එහෙම නැත්නම් අමනාපේ පහළ වුණා. මනාපේ මනාපමනාප දෙක නෙවෙයි. නැත්නම් මනාපමනාප පහළ වුණා දෙක මැද කියලා දැනගත්තා නම් ඒක ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං කියලා බුදුරජාණන් වහන්සේකට අතින් දාලා කියනවා. ඒ හට ගැනීම රූපයක් දකිනකොටම ඒ රූපයේ මනාප බව වැටහීම හරිම ගොරෝසුයි කියන්නේ. අල්ලන්න පුළුවන්. ඕලාරිකං ඕලල් කියලා කියන්නේ ගොරෝසුයි. සංකතං. ඒ වෙලාවේ හේතු කර්ම විල හැදෙනවා මිසක් ඒක කල්ැතු වෙච්ච එකක් නෙවෙයි. පටිච්චසමුප්පන්නං හේතු ප්‍රත්‍යයෙන් එන්නේ. ඒ රූපේ නොදැක්කනම් ඒ මන අපේ පහළ වෙන්නේ නැහැ. මන අපේ නම් ගත්තේ. ඉතින් මේක තමයි යෝගාවචරයාගේ ඉන්ද්‍රිය භාවනාව. රූපයක් දකින හැම වෙලාවෙදිම අඩු ගානේ දැනගෙන ඉන්න එපා මේක. ඇහි සිද්ධ වෙන්නේ කියන එක. එහෙම මම බලන්නෙක් බවටපත් වෙනවා කියලා. ඒක අමාරු දෙයක්. මොකද අපේ ශීක්‍ර කොච්චරද කිව්වොත් මේ බලමින් ඉඳලා ඊගා චිත්තක්ෂණේ අහන්නෙක් බවටපත් වෙනවා. ගන්ධ රස පහතට මාරු වෙනවා. පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ. එයා අත්ෙන් අතට බලන්නේ අත් දිහා බල්ලා ගණන් කරලා නෙමෙයි. බැලුවා බලපුවම පෑන්නා. ඒ වගේ තමයි මේ රූප බලන හිත. ඒ හිත මේ ගාවේ සද්ධාහන හිතක් වඩපත් වෙනවා. නැත්නම් ඇහෙන් කනට පයින්. කණෙන් නාසයට බලනවා ඒකට උපමාවක්වත් දෙන්න බෑ කියලා කියන බුදුචානන්සේ ඒ තරම් ශීඝ්‍රයි. නමුත් ඒ චිත්තක්ෂණේ ඇහැ රූපයකට මුලිච්ච චිත්ත රූපය ඇහැකට මුලිච්ච වෙච්ච වෙලාවක දැන් මගේ මම බලන්නේ මගේ විඥානේ චක්කු විඥානේ බවටපත් වෙලා තියෙන්නේ සෝත ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ තියෙන රූපයක තියෙන්නේ කියලා මේ ටිකට අවදි වෙන ගතිය එළඹ සිටින ගතිය අප්‍රමාද වෙන ගතිය තමයි සතියෙන් කරලා වෙන්නේ. එතකොටම යෝගාවචරයට ඊටාම ගොරෝසු මේ බලන්නේ මම මේක ලස්සන නිසා නැත්තම් මනාප නිසා. අර කියන රාග, ඡන්ද, ප්‍රේම මොකක් හරි එකක් ඇවිල්ලා තියෙන නිසා මම මේ බලන්නේ කියන එක බොහොම ගොරෝසුව දැනගන්න පුළුවන් කියලා. ඒ වගේම මේක එතනදීම පහළ වෙන දෙයක්, අදාළ හේතු කරනවා වුණාම පහළ වෙන දෙයක්. ඒ වෙනුවට ඒ රූපෙටම අමනාපය පහළ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මනාපමනාප දෙකම පහළ වෙන්නත් පුළුවන්. ආන්න මේ බව දන්නවා නම් ඒකේ නා ඉන්ද්‍රිය භාවනාවට සුදුස්සෙක් බාටපත් වෙනවා. මේ අමුද්‍රව්‍ය ටික තියෙනවනම් අඩුම කඩම ටික තියෙනවනම් එයාට ඉන්ද්‍රිය භාවනාවට පුදුම සුපදේශයක් දෙනවා. නමුත් රූපේ බලන වෙලාවේදී මම රූප බලන බව දන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒ බලන්නේ රූපයක මනාප නිසාය. එතනක අමනාප නිසාය. එහෙම නැත්නම් අනාපමනාප දෙක නිසායි කියන එක මේ ඕලාරිකෝ පේන එක අපි ඉක්මවල ගියා නම් ඊට පස්සේ ඉතින් බෙදකම් කරන්න බෑ. ඉතින් ඊයේ මම උත්සාහ කරේ අන්නේ ඒ විදිහට ආස්වාසේ මත වෙනකොට මේ ආස්වාසේ කියලා දාන්නකම ප්‍රස්වාසේ මත වෙනකොට ආස්වාසේ නෙවෙයි. මේක ප්‍රස්වාසේ කියලා දාන්නකමට කියන පරිච්ඡේද ඥානය කියලා. පිරිසිඳ දකින්නයි කියලා. වෙන්කොට දකින්නයි කියලා. මේකට කියන්නේ රිඩක්ෂනිසම් එහෙම නැත්නම් විභජ්‍යවාදී. මම මේ ඉන්නේ ආස්වාසි. ප්‍රසවාසි නෙවෙයි. මම ඉන්නේ ප්‍රසවාසි. ආස්වාසි නෙවෙයි. අන්නේ විදිහට ඒදී වෙන් කරලා දැනගන්න රූප රූපයක් රූපාරම්මණයක් රූප නිමිත්තක් අරගෙන මතුවෙන මතුවෙන රූප නිමිත්ත නම් කිරීම සලක්ෂණය එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරලා කරලා කරලා පුරුදු වෙච්ච එකට තේරෙනවා රූපයක් බලනකොටම මට ඇති උනේ මනාපේද ඒක නාම ධර්මයක් අමනාපේද ඒක නාම ධර්මයක් මනාපමනාප දෙක මැදදී කියන එක ඒක අල්ලන්න බෑ අර රූපේ පිළිබඳ භාවිත මනසක් ඇති කෙනාට මිස ඉතින් ඒක නිසා මම ඊයේ දවස ගත්ත පුළුවන් තරම් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට යන්නේ ඉස්සෙල්ලා සතිපට්ඨානිය අපිට බුදුචාන් වහන්සේ ඉස්සෙල්ලාම කායන් පස්සනාව කරන්න කියලා කියනවා රූපයක් පිළිබඳව සත්‍ය වඩා ගන්නයි කියලා කියනවා. අන්නේ වඩන ලද සත්‍ය සහිතව සතිපට්ඨානේ ඉන්නේ ධම්ම පරමාර්ථ පස්සනාවේ රූපයක් දකින්න මොකද වෙන්නේ? සද්දයක් අහන්න මොකද වෙන්නේ? ගන්ධරස පහස වෙනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් මේකට තව පොහොර ටිකක් දානවා නම් නැත්නම් මේකට ආහාර ටිකක් දෙනවා නම් මේ රූපයක් බලන වෙලාවේදී ඇහි ඔපේට අර රූපේ වර්ණය හෝ සටහන වැටෙන එක බාහිර චේච්ච වර්ණායතනය නැත්තම් මේ වර්ණ සංඛාණය අභ්‍යන්තරගත වීමක් චක්කු ප්‍රසාදේ සිද්ධ වෙනවා. ඇයි ඔපේ සිද්ධ වෙනවා. එතකොට මේ දකින්න රූපේ පිළිබඳ මනාපමන අපේ ඇතුලෙන් පිටතට එනවා. මෙන්න මේ දෙක වෙන් කළ අඳුර ගන්න බැරි නම් අපි හිතනවා මේ රූපෙම තමයි මනාපමන අපි තිබ්බේ කියලා. අපි හිතනවා මේ බාහිර වස්තුවේ මනාපමන අප තියනවා කියලා. බුදුසසුන කියනවා බාහිර වස්තුවේ මනාපමන අප නැහැ. අපි එකම වස්තුවක් දිහා දෙන්නෙක් බැලුවොත් දෙන්න එක්කෙනෙක් මනාපෙන්න පුළුවන් එක්කෙනෙක් අමනාපෙන්න පුළුවන්. ඒ වස්තුව අනුව දකින වස්තුව අනුව යන මනාපද අමනාපද කියලා තීන්දුව කරන්නේ මගේ රුචි අරුචිකම්. මගේ පෞරුෂත්ව ලක්ෂණ. මගේ හැදියාව. ඒ නිසා මටයි තේරෙන්නේ මටයි වගකීමක් එන්නේ මටයි අප්‍රමාද වෙන්න වෙන්නේ මේ රූපේ දකිනකොට මට මනාපයක්ද පහළ වුනේ. අමනාපෙත් පහළ එතකොට එයාට හරියට ආස්වාසය කියන්නේ පිට තියෙන හුලඟක් ඇතුල් වෙන එකක්. ප්‍රසවාසය කියන්නේ ඇතුලේ තියෙන හොලඟක් පිට වෙන එකක් මේ දෙකේ වෙනසවත් දැක ගන්න බැරි නම් කවදාකවත් මේ රූපේ ඉන්නේ පිටේ ඉඳලා ඇතුලට ය මනාබමනාපින් ඇතුලේ සිට පිටටේ කියන මේ සියුම් දර්ශනය නැත්තම් මේ නාමයන් නාම ධර්ම වල මේ කටයුත්ත දකින්නම ඒකට අපි ගොඩාක් වැරදි තීන්දුවට යනවා අර කැකිලි රජුරන්ගේ තීන්දුවට යනවා. මේ රූපේ තමයි මට මේ ප්‍රශ්න ඇති කරේ කියන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා රූපේ නෙමෙයි ප්‍රශ්න ඇති කරන්නේ රූපේ බලනකොට අසත්‍යමත් වුනොත් බලන බලන රූපේට අපි ප්‍රක්ෂේපණයක් දානවා මනාප අමනාප මනාපමනාප කියලා අන්න ඒ ටික ළඟ ඉන්න කෙනාට පහළ වෙන්නේ ඒ තාලෙටම නෙමෙයි බුදුරජාණන්සේට පහළ වෙන්නේ ඒ තාලෙටම නෙවෙයි නිසා බුදුරජාණන්සේට අපු වෙනින් භවනා කරන්න බෑ ඒ ඒ අගයන් ආඩම්බරයෙන් ඇති කෙනා මේ රූපේ දකිනකොට පහළ වෙන මනාපමනාපේ තමන්ගේම අගයන් ආඩම්බරයෙන් පහළ සම්බන්ධ සම්බන්ධ වෙන්න නිසා ඒක පටිච්ච සම්පන්නයි ඒක සංකතයක් අපි ගත්තොත් විනාගමක කෙනෙක් ඒ ඒ කෙනාගේ ශාස්ත්‍රුන් වහන්සේ රූපේ දකිනකොට ලොකු සද්ධාාවක් පහළ වෙනවා අනාපයක් පහනමද අපිට අපි වෙනාගමනක නම් ඉන්නේ අපිට ඒ රූපේ දකින්නට එහෙම ගත්තාවක් පහල වෙන්නේ අපිට වාහනේ අයියෝ වරද්දගෙන මනුස්සයා වෙන බෙල්ලේ ළඟ හිටියට ඔයා නෙවෙයි හොඳ එක්කන අපි එක්කන ඇති එක්කන කියලා හිතෙන්නේ ඒක නිසා ආගමික සංකේතයක් ගත්තත් එහෙම නැත්නම් අපි බුරුමි ගියාට පස්සේ අපි දන්නවා මේ ඒ බුරුමේ හොඳ රසමසවුලක් තමයි වෙගෙන් බංගි කකුල් ඉතින් ගෝණි භාගයට බික තියාන විකුණනවා පොළට. ඉතින් ඒක දකින්නකොට අර මිනිස්සු පැන පැන කනවා අරගෙන. අපිට හිතෙනවා අයියෝ කාලා වරින්නේ අපිවත් දන්නේ නැහැ අපිටත් කියලා දෙන්නේ කියලා මේ ගෙම්බි කකුල් තමයි ඒකට හරි රසමසවුලා අපිට තියෙන මහා පිරිම අප්පුලා අපුලා. මම මට උනේ නෑ මොකද මම මත් මාළු කන්නේ කියලා. ඉතින් අපි ගිය තනික් ස්වාමීන් වහන්සේ වන්දල එක දවසක් තිබුණලු කෑලි කෑලි කපලා. බතෝල වගේ. පස්සේ කිව්වලු කෑවට පස්සේ ගැරන්ටි මස් කියන. ඉතින් එතකොට අර මිනිස්සුට ලොකු සතුටක් තියෙනවනේ හාමුදුරන්ට හොඳ දානයක් දුන්නා කියලා මිනිස්සු සාදු කියනවා. මොකද මේ මිනිස්සුට කලාතුරකින් හම්බෙන්නේ ගැරන්ටි මතක් හාමුදුරන්ට පූජා කරන්න. ඒ පැත්තේ රසමසවුවා. දැන් මේ කාපු ගැටියට වමන යන්න පටන් ගත්තා. මේක කියපු වෙලාව ඉඳලා ඒ මොකද ඒක අමනාපයක්. ඉතින් නමුත් මයිලඟ ඉඳගෙන හිටපු බුරුමාඳු කෙනෙක් නම් එයාට මනාපයක් ඒක. ඉතින් ඒ නිසා එයාට ඒ මනාව වුණා නිසා මටත් මනාප වෙන්න ඕනේ. ගැරන්ටි බස්සේ මනාප යමනාප තියෙන්නේ කියලා කිව්වට ඒක නෙමෙයි තියෙන්නේ. ඒක කන කෙනාගේ හැටියට වෙනස් වෙනවා. මේ අපිට හිතන්න අමාරුයි. අපේ අපේ සංස්කෘතිය විසින් අපිට ඇති කරලා තියෙන මේ මුල් බැහැගෙන තියෙන මේ හනමිටිය අපි හිතන ඔක්කොම අපි වගේ කියලා. එචා මේ පිටරටකට ගිය කට්ටියකට මේ වගේ අත්දැකීම් ගොඩාක් හම්බ වෙනවා. තමන් මගේ අගේ ආඩම්බරයක් නැති වෙන පැත්තකින් හැදිච්ච මිනිස්සේ අපිට ඇවිල්ල බොහොම ආදරෙන් ගෙනත් දෙනවා. ගෙනත් දුන්නාට මොකද? අපිට අප්පිරියයි. ඒ මනසට බොහොම ලොකු දෙයක්. මේ කාලේ හිටියලු මේ මේ හිවලෙකුයි නැත්නම් නරියෙකුයි කොකෙකුයි දෙන්න යාළුවෙලා. ඉතින් නරිය කරපොතේ කොකාට පාටියකට එන්නේ කියලා උද්ද ලස්සන සුප්පයක් හදලා තැටියක දාලා දුන්නා. ඉතින් කොකා හොට ගන්නවලු අග විතරක් ගෑනවලු ගන්න බෑ. ඉතින් හොඳ හොඳ හොඳයි කියලා ගෙදර ගියා. වෙන මොනෝ කරන්නද අර අරක රසයි. හැබැයි ගන්න බෑ. ඌ ගිහිල්ලා නරියට එන්නේ කිවලු පාටියට. ඇවිල්ලා දිග කෝනිකල් ෂේප් එකේ අඩියට පොඩ්ඩක් දාලා සුප්පයක් හදලා අලු ඇවිල්ලා ලේව කනවල ලේව කනවල ඌට හොම්බ දාගන්න බෑ අඩියට ඌත් තොලකට ලේව කාලා ගියාලු හොඳයි හොඳයි කියලා කොකා කරපු දේ ඒකත් එක්ක කෑවලු. ඒ වගේ එක එකාට එක එක අපි සැලකුවාට අනික් මනුස්සයාට ඒක භවපජන සංග්‍රහයක් වෙනවද දඬුවමක් වෙනවද කියන එක කුස්ති අම්මලාට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියලා සුරල් දාලා ගෙනත් දෙනවා. කණේ කාගේ තමයි ප්‍රශ්නේ. ආම්තුරු අද විඳවන විඳවිල්ලක් දන්නවනම් මේ ළඟදී ළඟදී බුදුසන්න පත්‍රයක දාලා තිබුණා. සාංගික දානයක දෙන රෙසිපි එක තමයි මනුස්සයාට අවාසි කරම සෞඛ්‍යයට හොඳම නැති ආහාර රෙසිපි එක. මාළු 32ක් විතර හදනවා. බත් ටිකක් දාලා මාළු විදපුවාම බැකෝ යන්ත්‍රයක් ඕනේ බත් හොයන්න. ඒ පුරෝණ පුරෝණ පුරෝණ ඉතින් අර ඇත්තටම පුරවන්නේ කොච්චර ශ්‍රද්ධාවක්ද කියලා බලන්න. මාළු එකක් දෙකක් දෙනවට වැඩිය 32ක් දෙනකොට ඉතින් පින්නව අපා. ඉතින් බෙදෙනවා. අනේ අර හාමුදුරුවන්ට දැන් බලපුවාම දැන් මේ කොහෙන් පටන් ගන්නද මේක දැන්. මොකද අපි අපේ මට්ටමින් බලන්නේ ප්‍රශ්නේ. අපිට සම්බන්ධ වෙන අනික් අංශය මේකට කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියන්නේ අපේ ඉන්ද්‍රිය භාවනාවක් නැහැ. ඇත්තටම කැක්කම තියෙනවා. ඇත්තටම ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. ඒ නිසා ඒකට මවුණු ඕන කියන එක අවශ්‍යයි. පොඩි ළමයට වැඩි පොඩි දරුවෙක් අවශ්‍යතාවයන් තේරෙන්නේ අම්මට. ඒ වගේ අර දෙපැත්තම කාවපු එකනට නම් තේරෙනවා මේ යමක් දෙනකොටගේ ප්‍රයෝජනෙ සලකලා කරනකොට දෙන වස්තුවේ මාත්‍රාව කියලා එකක් තියෙනවා. ඒ වගේම ප්‍රමාණි ඒ වගේම ගුණාත්මය කියලා එකක් තියෙනවා. කවවම කවදාවත් එක ගැලපෙන්නේම නැහැ. දෙන කෙනාගේ ගන්න කෙනාගේ කවදාකවත් ගැලපෙන්නේ නැහැ. ඒ මොකද දෙන්නගේ ගන්නගේ රුචර්චකම් වෙනස්. මනාපමනාපකම් වෙනස්. ඒ නිසා අපිට ගැට ගැහෙන හැටි බලන්න රූපයක් දකිනකොට දෙන්නෙකුට සමානව මනාප අදහස පහළ වෙන්නේ නැහැ. සමාන අමනාප අදහස් පහළ වෙන්නේ නැහැ. සමාන මනාපමනාප කියන කලවමේ අදහස පහළ වෙන්නේ නැහැ. ඒක ඒ තරමටම කම්මං සත්‍යේ විභජති. යදිදං හීනප්පණිතතා කියලා. ඉදිරිපත් වෙච්ච දේ අනුව අපි අතර පුදුමාකාර වෙනස්කම් මෙන්න මේකයි පෘ탁 පෘ탁 කියන්නේ. පෘ탁ඥයාගේ හැම වෙලාවෙම අරයත් එක්ක අරයගේ ගැළපෙන්නේ මෙයාට ගැළපෙන්නේ නැහැ. කොහොමඩක්වත් ගැළපෙන්නේ ඒක තමයි අපි අයිතිවාසිකම් කරලා හටක් ගන්න ඒව හරියන්නේ මට මේක ඕනේ. ඉතින් ආ ඒකටම හම්බ වෙනකම් දේ නෙමෙයි හොයන්නේ. ඒ මාත්‍රාවයි ගුණාත්මය හොයන්න ගියාම මේක දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. ඌ කියනවා මේ බෙන්ස් කාර් එකේ යනවනම් දික්කසාද වෙන්න ඕනේ මොකද හේතුව එයා කන්ඩිෂන් එක දෙකට කඩලා තියෙන මෙයාට 26ට යන ගමන් මෙයාට 24ට දාගත්තයි. නැත්නම් මහත්ය 26 කරනවා නෝනා 27 කරනවා දෙන්න ගෙදර කියලා දික්කලාටේ. අනිකාරවල තියෙන දෙන්නේ ගම එක පැත්තටම එකම ගානනේ. බෙන්ස් කාර් එක දෙක දෙකට කඩලා හදලා තියලා තියෙනවා. මෝ දන්නවා දෙන්න බැන්දට එකෙක් 26ට කැමතිරුට අනිතික 27ට කැමති කියලා. ඒකත් හම්බ කරන්න කාරණාවක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ පෘ탁 භාවය. අපේ පෘ탁 භාවය අපේ සුවිශේෂී මන අපේ සම්පූර්ණ කරලා දෙන්න උන් සර්බලධාරි දෙයියන්වත් වැඩිය මේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය අපි ගැන හොයනවා. මොකද ඔයගොල්ලෝ හිතනවානේ මේ අපිට අනුකම්පාවෙන් කියලා. එක්කෝම හරියට රුචිකත්වය හොයලා ඒ තට්ටු කරන්න මේ අපිට මේ අම්මා අප්පටත් නැති අනුකම්පාවක් කියලා. මේ අපි තකතිරු බව දන්න නිසා. දීපු ගමන් ඇඩ්වර්ටයිස්මන්ට් දීපු ගමන් වෙන මොකක්වත් නැහැ. අපි කිල්ල ගන්න මොකද මේ මනාපමනාපල පු탁භාවය විනාශ වෙන භාවය යන තමයි පු탁 පු탁 කියලා කියන නිසා පු탁 යන්නේ. දැන් සංඝයාගේ වෙලා තියෙන පුතනදී සිවුර දෙන්නේ කවුරු හරි. දාන ටික දෙන්නේ කවුරු හරි. සේනාසන දෙන්නේ කවුරු හරි. බෙහෙත් ටික දෙන්නේ කවුරු හරි. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් පරණක් ගන්න. එච්චරයි. ඒක නිසා අම්මා අප්පා කිව්වත් අම්මා මුත්තා කිව්වත් මහාන වෙන්නේ නැහැ. ඒව බෑ. බැරිද කියලා අහන මේ ගිහිව ඉඳගෙන නිවන් දකින්න. කොහොමද අසවිලා මේක කැප කරන්න බෑ මේ රුචිවර්ජකම අන්තිකටවත් කැප කරන්න කැමති නෑ අපි වන්නවා නිවන අපිට ඕන විදිහට කැප කරලා මේ හරි ගසලා ගන්න පුළුවන් කියන එක තියෙනවා ඉතින් මේක තියෙන තාක්කල් මේ කියන බණක් ඇහෙන්නේ නෑ Tamanට ඕන දේ බණේ නෑ Tamanට ඕනලා තියෙන වෙන මොකක්ද එකක් මේ කිසි කිහිල්ල කවා කිසි කවාගෙන hina වෙනවා වගේ එකක් නමුත් මනාපයක් හෝ අමනාපයක් බලන බලන රූපයන්ව වෙනස් වෙන බව කල්පනා කරන්න ගියොත් අපි මේක පිළිබඳ කිසිම පොත් ලැබීමක් නැතුව කිලෝරක් නැතුව රූප බලනකොට මොනවද පහළ වෙන්නේ? දිගටම සංසාරේ වඩන්න අවශ්‍ය කරන ඕජාව ඒ ගලන ගැල්ම ආශ්‍රව අනුසය දිගටම ගලනවා අඩු ගානේ අපි දන්නේ නැහැ මේ දේවල් නොකොට මනාපෙනවා මේ දේවල් නොකොට අමනාපෙනවායි කියලා ඒක දැනගන්නේ හිතලා බලන්නේ එතනදීම දැනගන්නවා නිසා යම් වෙලාවක හිතන්නේ යෝගාචරය සීලෙන් නතර නොවි එයා ඉන්ද්‍රිය භාවනාදීට හිත යෙදුවන බලන බලන රූපයේ බලන බලන රූපේ නෙවෙයි පුළුවන් පුළුවන් වෙලාවට කියලා කියනවා පුළු පුළුවන් වෙලාවට මේ රූපයේ මතුවෙන මනාපමනාප දෙක බලන්න ගියොත් කිසිම රූපයක් මනබන්ධනීය වෙන්නේ නැහැ මොනම තාක්කක් වෙන්නේ කිසිම දවසක ඊට පස්සේ චිත්‍රපටයක් බලන්න බෑ කිසිම දවසක ඊට පස්සේ ටෙලිග්‍රෑම් එකක් බලන්න බෑ. බලනකොටම එයාට පේන්න දැන මේ නිෂ්පාදකයා පෙන්වන්න හදන දේ නෙවෙයි. මේක බලනකොට මම මේ කොල්ලගේ පැත්ත ගන්නවද, දුෂ්ටයාගේ පැත්ත ගන්නවද, කිල්ලගේ පැත්ත ගන්නවද? ඉතින් මනාපමනාප දෙක මමනේ. ඒකට ප්‍රක්ෂේපණය කරන්නේ. ඒකට යුත්තේ දිහා නිකමට හරි. මේ බලාගෙන ඉන්නකොට මට වෙන දේ පිළිබඳව හොයන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා කිසිම විදියකට මේ නාඩගම රස විඳින්න බෑ. ඒ නිසා නාඩගම රස විඳින්න පුදුම තකතිරුකමක් තියෙනවා. පුදුම මෝඩකමක් තියෙනවා. පුදුම රසලෝලීකක් තියෙනවා. ඉතින් රසලෝලී දන්නේ නැති එක අමනුෂ්‍යයි කියලා කලාකාරයෝ කියනවා. සංගීතයේ රස නොදන්න අමනුෂ්‍යයි. දැනගන්න ඕනේ මොකද අනිවාර්යයෙන්ම අපාය යනවා. ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ මෙතන නැග්ගා බහින්නේ තමයි. ආය අතරමගේ වැහිලි මොකක්වත් නැහැ. ඉතින් මේ කතාවේදී බුදුරජාණන් වහන්සේ ਉਹ මොනවක්වත් කියන්නද කියනවා. අපට අවශ්‍ය නම් මේ රකින්න සීලය ටිකක් yaadෙන්න පොඩ්ඩක් ඉන්දිය සංවරය ගැන හිතන්න බලන හැම වෙලාවකම මුලිච්ච වෙච්ච හැම වෙලාවකම රූපයක් ඒ රූප එකක්වත් ඔය ඔය බෑග් තුනෙන් එකට වැටෙන්නේ නැතුව යන්නේ. එක්ක මනාපේ, එක්ක අමනාපේ, එක්ක මනාපමනාප දෙකේ. එයින් මේ මනාප රූප මටත් මගේ දරුවන්ටත් තනුවරයාටත් දෙන්නනේ අපි මේ පුදුම හම්බ කරILLක් හම්බ කරන්නේ. ඒක මේ රූපේ තියෙන එකක් නෙමෙයි මගේ හිතේ තියෙන එකක් බව දන්නවනම් මේ රූප ගොඩාක් වට කරගෙන රූප රස විඳින ලෝකයක් තියා කල්පනා කරලා බලනකොට ඒ මිනිස්සයා වඩන්නේ මොකද්ද කියලා අපායට හයිවේ එකක් නේ. කිලෝරකට බලන්න දේවල් තියෙනවා. බලන බලන හැම වෙලාවෙම එක්ක රාගේ නිසා කෙලස් පහළ වෙනවා නැත්නම් ද්වේෂේ නිසා කෙලස් පහළ වෙනවා නැත්නම් මොහේ පිටිමද නොදැනීම නිසා කෙලස් පහළ වෙනවා හැම වෙලාවෙම ගලනවා ඉතින් මේක ගැන කතා කරනකොට කියනවා කියන්නේ ඉතර හොඳ නෑ නමුත් පණ්ඩිත ශාන්සි කියපු නිසාපුරු මේ කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහා ඉන්නකොට ලව් කරන වෙලාවේ හිතේ පහළ වෙන කෙලස් ප්‍රමාණය ගණන් කරන්න කියනවා තමන්ගේ අවශ්‍යම දේ දැන් ඉස්සරහා ලැබිලා තියෙනවා හැබැයි ලව් කරන්න විතරයි ඉඩ දීලා තියෙන්නේ යහට යන්න දෙන්නේ නෑ ඒතර මොකද වෙන්නේ? හැම චිත්තක්ෂණයකම ඕජාව ගලනවා. දිගින් දිගටම ගලනවා. ඉතින් ඒ කලාතුරකින් හම්බ වෙන ලාභයක් කියලා අපි හිතන්නේ. ඒ නිසා ඒකට පුදුුවන් තරම් දන්න දහංගට දාලා හැංගිලා රහසින් ඒ පින් කරන වෙලාවේදී බලන්න ඇහැක මන පහළ වෙන මනාප ප්‍රමාණය අමනාප ප්‍රමාණය සහ මනාපමන ප්‍රදේශේ බලනකොට හැම චිත්‍රපටියකම ඒ කැලල නැතුව බෑ. ඒක තියෙන්න ඕනේ නැත්තම් බල්ල වැඩන්නේ නැහැ නේද? දැන් මේ කට්ටිය උදේ ඉඳලා හඳනකම් භාවනා කරන එක ෆොටෝ එකට පෙන්වනවා නම් චිත්‍රපටියකින් පෙන්වනවා නම් මොකා බලයිද? ඊවල මම ඔළුව පාත් කරන සාක්කු බෙල්ල සාක්කු විදාගෙන භාවනා කරන ඕක කැමරාවක පෙන්වොත් එම් පැයක් විතරයි. මුත්තම වැඩි මේ තියෙන කෙලෙස් කැපෙනම තැන කියලා මොකාවක් බලන්නේ. බලනවා නම් බලන්නේ ඕජාව වැඩියෙන්ම ගන්න තැන්නේ. මෙතෙන් මේක පිළිබඳව කවදා හරි කවුරු හරි වගවීමකට આવොත් ඊට කවදාවත් එතෙන් දෙන්න බෑ. මේක අමාරු දුෂ්කර කොටයක් වෙනම ඉන්න පුළුවන්. සත්‍ය පිළිබඳ හැඟීමක් නැතුව එහෙම නැත්තම් මේ සීල පිළිබඳ හැඟීමක් නැතුව මේකට ලොකු ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට මෙතෙන් එන්න බෑ. ඒ නිසා උගෝදෙනෙක් ඉන්දිය භාවනාවේදී අන්තිම පාඩුයි අන්තිම දුරුලයි අන්තිම මොන්ටිසෝරි ඇත්තෙම නෑ. ඒගොල්ලෝ හිතනවා ඉන්දිය භාවනා පැත්තක තියලා පරියන්කේ ඉඳගෙන කිලින්ම කෙලස් කපලා නිවන් දකින්න පුළුවන් තරම් තියෙනවද කියලා. මේ රූප බලන සද්ධාහන වෙලාවල් වල ඉවුවනම් ඉතින් කරන්න බෑ. ඊට වෙඩි කිටි ක්‍රමයක් නැද්ද? කිලින්ම මේ පරියන්කේ ඉඳලා විතරක් එහෙම නැත්නම් අපි නිකන් ඔපරේෂන් එකක් වගේ කරලා එතන වෙන ශල්‍ය කර්මයක් වගේ කරලා ඇතුළට චිප් එකක් දාලා පුළුවන් ද කියලා අහනවා නිවන් දක්වා. ඒගොල්ල කැමැතිම නෑ. මේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව විස්තර ඉගෙන ගන්න. නමුත් ඒකට සුදුසුකම් සියල්ලම තියාගෙන ඒක සිවිච්පත්වර විප්ලවීය කල්පනාවක් නැති නිසා. ඒක පිළිබඳව යෝනිසමනසිකාරය නැති නිසා අපි වටවලල්ල යන්න හදනවා. මේ රූපයක් දකින්න හැම වෙලාවෙදිම පහළ වෙන මනාපමනාප දෙක පිළිබඳව කතා කරන්න පොත්ත බව ගන්න දැනුවත් වෙන්න සත්‍යමත් වෙන්න අප්‍රමාද වෙන්න එළඹ වාසය කරන්න පුළුවන්කම තිබුණට ඒක කෙරෙන්නේ නැත්තේ මොකද එහෙම කරන්න ගිය ගමන් ආස්වාදේ නැතිලා යනවා මොනම දෙයකට ආස්වාද කරන්න බැරුව යනවා ටිකෙන් ටික ඒක සිද්ධ වෙන්නේ බලන රූපේ රූපේට මනාපේ දැම්මට පහළුණයි කියලා දැනගත්ත ගමන් එතකොට හොඳටම දන්නවා මම මේ කෙලස් ගොඩක් මේක කටයුතු කරන්නේ මේ කෙලස් කොටකට. ඒකට තමයි මේ වර්ණේ සහ මේ සතහන තමන් කැමති. අපනාපේ පහල වෙනකොට මට තේරෙනවා මේ වර්ණයට මේ සතහන මම අකමැති. හැබැයි මේ මගේ මේ මනාපේ සහ අමනාපයත් වෙනස් වෙන සුළුයි. හරිම චපලයි. මේක පිළිබඳ පොත් බැීමක් පටන් ගත්තයි කියලා හිතුව. අපි ඉඳගෙන නැගිටලා ගියාට පස්සේ කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් ඒක නිර්පේක්ෂව ගන්න බෑ. මොකද බුදුජානකසේ සඳහන් කරනවා මේ මනාපය මේ අමනාපය මේ මනාපමනාපය කියලා දැනගත්ත ගමන් නූපන්න කුසල් ඉපදවීමේ චිත්ත විද්‍ය පටන් ගන්නවා මෙතෙක් තිබුණු නැති මෙතෙක් තිබුණා යම් කෙලෙස් නැති තත්වයක් අලුතෙන් චිත්ත විද්‍ය පටන් ගන්නවා මනාපණ රාගය දිගේ යනවා අමනාපණ ද්වේෂය දිගේ යනවා මනාපමනාව කියන බැදියත් එක නම් හරි කම්මැලි හරි පාළුයි හරි නීරසයි කියලා විද්‍යාව පහළ වෙනවා. යම් කිසි කෙනෙක් පොත් බීමක් කරනවා මට දැමුනේ පහළ මනාපේ මට දැන් පහළනේ අමනාපේ නැත්නම් මට දැන් පහළනේ මනාපමනාපේ කියලා භාවනාව කියලා සරුවචනංශය මෙතන උගන්වන්නේ මොකද්ද? ඒතං සන්තං ඒතප්පණිසං යද්දං උපේක්ඛා කියලා ඊට ඉස්සෙල්ලා මනාපමනාප පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුච්ච උපේක්ෂාව මට සරණයි මට පිහිටයි මගේ හිත ආපහුමම ඉබ්බකට ඇතුළට ගත්තා වගේ ඉන්දිය සංවරයක් කරගන්නවා. එහෙම නැත්නම් මේ යන්න හදන්නේ ලෙසලා වැටෙන්නයි. මම ස්ථාවර තැනකට එන්න ඕනේ උපේක්ෂාව කියලා. ඉතින් මම කැමති කියන්නේ මේ උපේක්ෂාව කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථාන. මූල කර්මස්ථානේ වඩ වඩා ඉන්නකොට අපි රූපයක් දකිනවා. රූපේ දකිනකොටම අපි දැන හෝ නොදැන කරන කලින් කරන ලද භාවනා පරිචය නිසා පුරුද්ද නිසා මේක මට මනාවේ පහළ වෙච්ච බව වැටුණා කියලා හිතුවා. නැත්නම් අමනාවේ පහළ වෙච්ච බව වැටුණා කියලා හිතුවා. එයා එතකොට මේ රූපේ නිසා මට බලන්න මේ රූපේ නිසා මට අමනාව පහළුණා කියලා බාහිරයට ගිහිල්ලා රූපයත් එක්ක රණ්ඩු සරුවල් නඩු කියන්න හදනව වෙනුවට එයා දැනගන්න ඕනේ වහාම Tamange හිත අරසාව පිට කොතෙන්ද ගන්න ඕනේ කියලා. ඒක නැත්තම් අරසාව පිළිබඳව ඇවිල්ලා පිරිසිදු වෙන්න, උපේක්ෂා වෙන්න. මධ්‍යස්ථානේ තාම හැදිලා නැත්තම් මේ දැනගත්තයි කියලා වැඩක් වෙන්නේ. අපි යුද පිටියේ හදිසියක් වුණොත් රින්ගන්න බංකර් හදනවා. ගහගෙන ගහගෙන එනවනම් සියල්ලම යුද සබල මරන වෙනුවට කියනවා බංකරයකට රින්ග ගන්න කියලා. ඒක ඇතුලේ යුද කරෙන්නේ හැබැයි අවාසිදායක තත්වයකදී අරසාව ලබා ගන්න පුළුවන්. එතකොට මේ මූල කර්මස්ථානය කියන්නේ අපේ බංකරයක තමයි. අපි දැනගන්න ඕනේ මේ රූපෙට තෙන හැදිලා ගිහිල්ලා. මොන ගලවන්නම බෑ. දිගටම මනාප යනවා. ඒක මට කියලා තියෙන මට රතු වගේවත් පහරත් මලක් බල පැනලා. එතකොට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ මූල කර්මස්ථානෙ හිත ගන්න. මූල කර්මස්ථානේ කියන්නේ උපේක්ෂක උපේක්ෂාව දනවන අස්පනා අපිට පිළිසිඳ දැනගත හැකි කයට හා සම්බන්ධ කොටසක්. ඒ නිසා නිකන් කතාවල සෑහළු කිරීමට කිය တဲ့ හැකේ රූපයක් දැකලා මන අපේ පහළ වුණා. Taman දන්නවා. දැන් දන්නවා නූපන්න කුසල රාශියක් දැන් පහළ වෙමින් පවතිනවා. ඒක එnde ende ende ende ende පාන්නේ තොර වෙනවා. ඒ නිසා පටන් ගන්නකොටම හෝ මැදදී හෝ තේරුම් ගත්තනම් එයා දැනගන්න ඕනේ දැන් මම හිත ඒතන් සම්තන් ඒතම් පණිදම් එද්දම් උපේක්ඛා කියලා. එය සාන්තය, ඒ ප්‍රණීතය, එනම් උපේක්ෂා ආරමුණක හිටියොත් අර නූපන්න කුසල් ඉපද වීමේ චිත්ත විදිය කඩලා දාන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තමගේ කයට හිත ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ඉබ්බ කට්ට ඇතුළට අඬු ඇද ගන්නවා වගේ කියලා කියන්නේ. කුම්භෝව අංගානි සඛේ කලාපේ සමාදහම් බික්කු මනෝ විතක්කේ කියලා බුදුසසුනේ සඳහන් කර තිනවා. කුම්භෝ කියලා කියන්නේ ඉබ්බට. ඉබ්බා තමන්ගෙම කපාලය තුල නැත්තම් මේ කට්ට තුල අඬු සංගවා ගන්න ASCII යෝගාවචරයා ස්කුම්භෝ අංගය අංගානි සත්‍ය කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්ක තමන්ගේ මේ කාම මනෝවිතක්ක ද්වේෂ මනෝවිතක්ක එහෙම නැත්නම් මේ මෝහ මනෝවිතක්ක එනකොට ඒ විතක්ක සංවර කරගන්නවා නැවතතර තමන්ගේ කයට හිත දාලා ඉතින් මේ මනුස්ස කය ඒ අතින් බලනකොට උපේක්ෂාව දනවන අරමුණක් අපිට ඒ නිසා අපි කය භාවිත කරලා තියෙන්න ඕනේ කල්ැතුව. කලබලයක් වෙනකොට Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ඒක යෝගාවචරයට කායේ කාය අනුපස්සී විහෙරති ක්‍රමයේ හැටියට බලනකොට ලැබිච්ච මනුස්ස කය ඇතිවෙන්න ඉඩ තියෙන දැනට ඉපදිලා නැති කෙලෙස් රාශියක් ඉපදින වෙලාව බව දන්නකොට අරසාව පිළිබඳව ඇතුළට එන්න තියෙන කට්ට තමයි. ඉබ්බෙක් කරනවා වගේ ඇතුළට ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භාවිත මනසක් ඇති කෙනෙකුට ඇසිපිල්ලම් ගන්න තරම් ලේසි වැඩක් කියලා. නමුත් භාවිත මනසක් නැති කෙනෙකුට දැන් මේ රාගය අපිටගේ හිත ඇදලා යනවා. එයක් දන්නවා හෝ නොදන්නවා. ආරක්ෂාව පිළිබඳ කොතැනද ගන්න ඕන කියලා දන්නේ නැත්නම්. උපේක්ෂාව දනවන අරමුණ දන්නේ නැත්නම් අරක දිගින් දිගටම කස කැවි කැවි හැත්බැඳි බැඳි දිගටම රාගෙ දිගේ යනවා. ඒ නිසා කය කල්ලාතුව භාවිතා කරලා මේ වගේ වෙලාවට උදව්වක් ගන්න පුළුවන් තැනක් විදිහට ඉරියාපත භාවනා කරපු කෙනෙකුට නම් එහෙම දකින්නකොටම තමන් තමන්ගේ කායත හිත ගත්ත ගමන් අර මතුවෙන්න තියෙන සීගව කසකවිගෙන යන මනාප හිත අමනාප හිත උපේක්ෂක හිත මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් මේකට බුදුචානන්සේ කියන්නේ ඒ විදිහට කය කලබලයකදී කය මධ්‍යන රේඛාවක් කරගෙන ඉබි කට්ටක් බාටපත් කරගෙන යුද පිටියේ බංකරයක් බාටපත් කරන කයට ගන්න එකට කියන්නේ අශෝකං විරජං කේමං හේතම් මංගල මුත්තම. ඒ වගේ කලබල වෙච්ච වෙලාවේදී ශෝක කරනව වෙනුවට අශෝක කරන්න පුළුවන් තැන තමයි කය. රූපේ බලවගෙන ගියා නම් ශෝක කරන්න වෙනවා. විරජං සෝකේ රූපේ බලන්න ගියා නම් රජස්සක් වෙනවා. මේක විරජයි. මේකට රූපේ බැලුවා නම් මල මේක නිර්මල කියනවා. මේකට කියනවා ඛේමය කියලා. කාන්තාරක ඇවිදින කෙනාට තියෙන ඛේම භූමියක් වගේ කය. ඒක නිසා මේ වගේ නූපන්න කුසල රාශියක් ඇවිදින වෙලාවේ නැවත කයට හිත ගන්න පුළුවන්කම නිසාම සතර සතිපට්ඨාන ඉස්සල්ලාම කය වඩා ගන්නයි කියලා කියනවා. නැත්නම් කයේ කය අනුව බලන විදිහට පාවිච්චි කරන්නයි කියලා. ඒ වගේම බුදුචානන්සේගේ චප්පානක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. භාවිත කයක් ඇති කිනාට කොයි කෙනා මොන විදිහට කෙලෙස් දනවන දෙයක් ඇති කරත් කොයි කෙනා මොන විදිහට ද්වේෂ දනවන දෙයක් ඇති කරත් කොයි කෙනා මොන විදිහට කම්මැලි කරන දේවල් ඇති වුණත් එයා කයට හිත ගත්ත ගමන් දන්නවා එය සාන්තය එය ප්‍රණීතය ඒ උපේක්ෂාව. ඉතින් මේ වෙනුවට Tamanට වෛර කරලා මේ රූප බලන්න හදන ලෝකේ Tamanට වෛර කරලා බාහිරේ තියෙනත් එක ගැටෙන ලෝකයක් එක ගත්තාම ඇති වෙන කෙලෙස් වල ටොං ගන්න කියන්න පුළුවන්. හිතා ගන්න බෑ. ඒක තේරෙන්නේ කවදා හරි. ඒක ටොංගානවත් තේරෙන්නේ කවදා හෝ ඒ විදිහට මනාපේ පහළ වෙලා අමනාපේ පහළ වෙලා තියෙද්දී මේ ඉබ්බ කට්ට ඇතුලට ගන්නවා වගේ Tamange ඉඳුරන් ටික ඇතුලට ගන්න උත්සාහ කරනකොට තේරෙනවා මේක මෙච්චර අමාරු වෙන්න හේතුව මොකද මුළු සංසාරෙම කෙරුවේ මනාපේ වැඩි දේවල් බලන්න හිත ඇදලා යන්නේ. ඒ තමයි ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියන්නේ. හිත රුචි රුචි දේවල් දිගේ ඇදලා යන හිත අපිට පෙරපිනක් කියලා අපි හිතන්නේ. එහෙම නැත්නම් මේ ලොකු පොහසත්කම කියලා කියන්නේ උකට තමයි. තවන්න මනාවනාලම රූප බලන්න පුළුවන් අපි කියන පොහසත් කිය. බලා ගන්න බැරි එක්කනට අපි කියන හරි දුප්පත් අප්පයි මනුස්සයට අපිට වගේ රුචි රුචි දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් ඉන්දියා සංගල පැත්තෙන් බලනකොට හැම පොහසත්කමක්ම කරුණයක්. හැම දුප්පත්කමක්ම ලාභයක්. ඒක නිසා ද්වේතානුපස්සන සූත්‍රයේ බුදුරජාණන්සේ සඳහන් කරනවා පු탁ඥය යමක් හිතසුව පිණිස කියලා සලකනවා නම් ඒක ඒකාන්තේ මායයන් වහන්සේට අපායක්. ආර්යයන් වහන්සේ යමක් හිතසුව පිණිස කියලා සලකනවා නම් ඒක පු탁ඥයට අපායක්. එයා කැමති නැහැ. ඒ නිසා මේ වෙනස තමයි යෝනිසෝමනස්කාරය අයෝනිසෝමනස්කාරට සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වෙයිද කියලා මේ බණ ඇහුවට වෙයිද මේක? නැත්නම් බණ අහලා මේක නැවත නැවත සලකා බැලුවොත් වෙයිද? චින්තා මේ වාසේ එහෙම නැත්නම් අනුමාන වාසයේ ණය විපස්සනා වාසේ එහෙම නැත්නම් මේ දෙකම තියාගෙන හොඳටම තමන් මනාප රූපයක් බලලා ඒ රූපේ බලනකොට ඇති වෙන මනාපය මේ රූපේ නිසා මේ චිත්තක්ෂණේ වර්තමාන වශයෙන් මේ මන අපේ පහළ වෙච්ච වෙලාවක් කියලා තව දුරටත් පශ්චාත්තාප නොවි. අනේ මං කොච්චර භාවනා කරත් මන අප දෙයට මන පහළ වෙනවනේ කියලා පශ්චාත්තාප නොවි. ඒ මන අපේ දැකගෙන ආපහු ඒක සඳහා මේ පිච්චෙන ගතිය වෙනුවට අලුතෙන් කර්ම රැස් වෙනව වෙනුවට මට කයට හිත ගන්න පුළුවන් නම් ඉබ්බෙක් කට්ට ඇතුලට ඇද ගන්නා වගේ ඉඳුරන් ටික එදාට තේරෙයි මේක වෙන කෙනෙකුට මම වෙනුවෙන් කරලා දෙන්න බෑ. මට සුත්තමේ ඥානෙ නැතුව මේක කවදාවත් වෙන්නේ නැහැ. ඒක නැත්තම් ස්වභාවික වරණේ මේක කවදාකවත් අහු වෙන කම්බිනේෂන් එකක් නෙවෙයි. මේක හදලා තියෙනම જાතිය බෝ කරන්න. යන්ත්‍රය හදලා තියෙන જાතිය බෝ කරන්න. ඒක හදලා තියෙන්නේ මන අපේ දිගේ ආවුනොත් අනිත්‍යයටත් හොරෙන් ගිහිලා මන අපේ හදාගන්න. අමන අපේ හමුනොත් මරන්න. නමුත් ඒ වෙලාවේදී දැනගෙන මේ සිද්ධ වෙන සංසිද්ධිය මේකට කියන්නේ ධර්මානුපස්සනාව කියලා. මේ මම නෙවෙයි මේ ධර්මතාවයක් මෙතන තියෙන්නේ. මට පුළුවන් ද ලේපිට උණු උණුවේ මගේ හිත මේ මනාපේ දැක්කට පස්සේ දවල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලම් දාගෙන අපි මේක සාධාරණීකරණය කරන්න කතා කතා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය භාවනා කරන්න ඕනේ මම. එහෙම නැත්නම් නෝපන්න කුසල් නොයිපද වීම පිණිස කටයුතු කරන්න ඕනේ කෙනෙක් වශයෙන් මම මොකද්ද කරන්න ඕනේ කියලා එක දවසක අහම්බෙන් හෝ මනාප දෙයකට බැඳිලා ඉන්න වෙලාවේ Tamanට තේරුනොත් මේ යන්නේ පාරෙන් පිට පැනලා වාහනේ පෙරලෙන්න හදන. පුළුවන් නම් වාහනේ පෙරලෙන්න තුනතර කර ගන්න පුළුවන් නම් වාහනේ පාරේ බුදුරජාණන් කියනවා සච්චේ uppajjati කෝධං රතං භන්තං වධාරේ තමහං සාරතිං භූමි රශ්මිකාවෝ ඊතරෝ ජනා දැන් මම මේ රතු කාපට් එකේදී යන්න හදනවා වගේ මම හිතාන ඉනවා මං කයේ හිත පවත්වාගෙන යනවායි කියලා. අපි හිතමු සක්මන් කරනවායි කියලා. ඒතර මං දන්නවා මගේ හිත වමේ දකුණේ. වමේ ඒකට අපි දන්නවා මං දන්නවා මගේ හිත තියෙන්නේ ඒ තාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂා අරමුණේ. එහෙම ඉන්නකොට ඔන්න දකින්නවා මොකක් හරි බල්බූත අරමුණක් සක්මනේ පිට. දකින්නකොටම හිත පිට ගියාට පස්සේ මට එනවනේ තරහක්. අයියෝ ඉවරයි. සක්මණ ඉවරයි. මං හිත පිට ගියා. මේකට කියලා තරහක් එනකොටම සතියේ උපජ්ජති කෝදා. මෙයාට කෝදයක් පහළ වෙනවා. හිත පිට යාම පිළිබඳ නුරුස්නා ගතිය. රතං බන්ධං වදහරේ ස්කිට් කරන්න හදන වාහනයක් ස්කිට් කරන දෙන්නේ නැතුව කඩ කඩ බ්‍රේක් කරලා යන්තම් පාරේ නතර කරගන්නවා වගේ අර ඇතිවිච්ච ක්‍රෝධේ නතර කරගෙන නැවතත් කයට හිත ගන්නවා කියන එක ගඩොල් බ්‍රේක් වලින් කරන්න බෑ ක්ලච් කර කර දෙන්න ඕන නැත්තම් ආහනේ පාරෙන් පෙරලෙනවා. ඒ කියන්නේ භක්මන පැත්තක දාලා අර බලපු දෙයත් එක්ක රණ්ඩු වෙන්න හරි මනහ වෙන්න යනවා. අන්නේ වෙලාවේදී ඒකත් එතන තියෙනවා. භක්මනත් මෙතන තියෙනවා. තමන්න තියෙන බ්‍රහන්තරතයක් මගේ හිත මට ඕන දේ කරන්නේ. හයි ස්පීඩ් එක යන වාහනයක් වගේ ආගේ බ්‍රහන්ත වෙච්ච රතිය. අන්න ඒ වෙලාවේදී බ්‍රහන්ත රතයක් පාරෙන් පිට පණින්න නැති වෙන්න රකින්න කෙනාට නම් මම කියනවා මහණෙනි රතාචාර්යය කියලා. එහෙම නැත්නම් ඔය අස්ත්‍යංගේ ලනු අල්ලන්න පුළුවන් වෙච්ච පමණින් රේන්ස් ලනු අල්ලන්න පුළුවන් වෙච්ච තමනේ රතාචාර්ය කියන්න බෑ. ඒකට අස්ත්‍යයට ඕන විදිහට ඇදගෙන යනවා. අන්න ඒ විදිහට මේ රතය මේ කය පාවිච්චි කරන්න පුළුවන් නම් එදාට තේරෙන්න පටන් අර ගන්නවා ඒක අමාරු වේදී පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. කල්ැතුව කයත් එක්ක කාය භාවනා කරලා හදිසියකදී මට සිද්ධ වෙනවා මේක අශෝකම් විරජක්කේ මං කියලා මේ කය පාවිච්චි කරන්න. ඒ නිසා ඒ වගේ නන්නාඳුනන නෝපන් කෙලෙස් උපදින තැනක් එනකොට අනේ මගේ කය සරණයි. අනේ මගේ කය පිහිටයි. කයනපසනාව පිහිටයි කියලා කයට හිත ගන්න පුළුවන් නම් ඒක බුදුන් සරණ යනවට වැඩි වටන දෙයක්. ධර්මයේ සරණ යනවා කියන එක ඕක තමයි කියන්නේ. ඒ තමයි සංඝයා කියන්නේ. ඒක තමයි සීල කියන්නේ. සීල කවදාකවත් yaadෙන්නේ ඒ වගේ නහයට අහන්න නැතුව රතේ දුවන්න හදන වෙලාවේ නැත්නම් බ්‍රහන්තරතයක් බාටපත් වෙච්ච වෙලාවේදී මේක කොහොමද දැන් නතර කරගන්නේ කියන එක රූප වෙන්න පෙන්නට දොස් කියලා හෝ Tamanට පශ්චාත්තාප වෙලා හෝ කරන්න බෑ. ඒ වෙනුවට කල යුත්තේ මේකයි කියලා දන්නවනම් මම අර කියපු විදිහට ඒක ඉස්සල්ලාම අහලා තියෙනවා. සුත්තමේ වශයෙන් අහලා තියෙන්න ඕනේ. දෙක මේක වෙන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. මේක රහත් වුණාට පස්සේද කරන්න පුළුවන්. නැත්නම් මම වගේ නිකම්ම නිකන් නරපණුවෙකුට ගොරකෙකුට කරන්න පුළුවන් ද කියලා හිතලා බලලා පුළුවන් කියලා හිතනවා කියලා කියමු. පුළුවන් කියලා හිතලා වන වනබන්ධනීය රූපයක් හෝ එහෙම නැත්නම් කේන්තියන රූපයක් දකිනකොට මම මේ දැන් ආවේශ වෙන්නේ මනාපමනාප දෙකට. එහෙනම් දෙකේම ඇදයකට. ඒක දිග කතාවක් නේද? ඒක මම මේ මේ වෙලාවේ පහසුවට පෙන්නනවා මනාපමනාපේ මනාපේ හෝ අමනාපේ. ඒ වෙලාවට මනාපේ දිගේ ගියත් අමනාපේ දිගේ ගියත් නෝබන් අක්ෂර රාශියක් උපදිනවා. ඒ විදිහට මම කොහෙද දැන් හිත තියන්නේ? කොතනද මේක පදියම් කරන්න ඕන පළපදියම් කරන්න ඕන කියලා දැනගන්නකොට භාවිත කයක් ඇති එකන තමන්ගේ කයට ගන්නවා නම් හිත අර උපදින කෙන කෙලෙස් රාශියම නොඋපද අතර ඒ විතරක් නෙවෙයි කයට හිත ගැනීමේ කුසලතාවයේ දිනු වෙන පටන් ගන්නවා. හදිස්සියකදී, අමලියකදී පිහිට වෙන්න තියෙන මේ බංකර එක නැත්තම් මේ ඉබි කට්ට. යන යන තැන යනවනේ අපිත් එක්ක. ඉබි කට්ට කියලා යන්න බෑනේ. ඒක ලොකු ලාභයි මේ කය. අමලියක් වෙච්ච වෙලාවට ගෙට ගන්න තියෙන්නේ මේකට තමයි. අන්න එදාට තේරෙනවා මේ manussකයක් ලැබීම ප්‍රතිලාභයක්. ප්‍රතිලාභයක් වෙන්නේ හදිස්සිය වෙන්නේ ඉස්සෙල්ලා කයේ හිත පිහිටවලා කායනුපස්සනා කරලා හොඳට කයත් එක්ක හිත යාලු කරලා තියන්න. හොඳට කයත් එක්ක හිත මිත්‍ර කරලා තියන්න. ඔන්න ඔච්චරයි මෛත්‍රිය කියන්නේ. ඔය දේ නැතුව අපි සීල සත්‍යයෙන් දුක්ඛිත නිරෝගීත්ව සෝපත්ත්වා කිය හිටියට මෛත්‍රිය නොවනවන නෙවෙයි. වෙනති වෙන කුණු අර්පකී කියන එකට ඒ වාග්ය හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක යාදෙන දෙයක් බවට එහෙම නැත්නම් මේ කාගෙන යන දෙයක් බවටපත් වෙන්න නම් මේ කය තියනා තාක්කල් නූපන් අවසල් රාශියක් ඉපදීමේ කටයුත්තේදී ආරක්ෂක සැබලෙක් වාගේ මධ්‍යස්ථ භූමියක් වාගේ ക്ഷേම භූමියක් වාගේ අශෝක වූ විරජ වූ තනක් වශයෙන් මේකයි පාවිච්චි කරන්න නම් අමලිය වෙන්නේ ඉස්සලා පුරුදු කරලා තියාගන්න ඒ නිසා මට හැකියාවක් තියෙනවා මේ නාකියොත් එක කරන්න පුළුවන් ද නාකියත් එක පුළුවන්. මම ඉල්ලා හිටිනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් කරලා බලලා ඔයගොල්ලෝ පොඩි උන්න පොඩ්ඩක් කියලා දෙන්න ෂුවර් එකට කරන්න. පොඩි එක්කට ওই කතාව කියලා දුන්නා නම් අපි හැමදාම සතිපාසලේ ඉබ්බව කියලා දෙනවා. මොනවාරි වෙච්ච ගම ගන්න අඬු ටික ඇතුළට කියලා. පොඩි උන් ටක් ගාලා කරලා කවුරු හරි ඇඟිල්ලක් දික් කරපුවාම විරුද්ධපුවාම අතුරට ගන්නේ කියලා. ඒ ළමයි කරලා පෙන්නලා අරය පරද්දලා නෝබන් අවසල් නොයිපදිනක පරද්දලා කවියෙන් ලියලා කියන්නේ. නාකිටනම් පලාතේ හිටන්න හම්බෙන්නේ නැහැ මොකද ඒ තරම්ම ඇටුවම් බහලා තියෙන්නේ. ඇත්තකුණා වෙලා තියෙන්නේ. අර ගත්ත ක්‍රමයේ හිට අන්නර පරට්ටි නිසා තමයි මට තරහ වෙ කියලා මොන තාලේ කළවත් පරට්ටිගේ පරට්ටකම තමයි පේනවා මිසක තමන්ගේ පරට්ටකම පේන්නේ නෑ. මේ පරත්තකම තියෙන්නේ ඒකී ගාව නෙවෙයි. ඒ මෛත්‍රී භාවනා කරන මිනිස්සෙක් මම කියන්නේ සමහරවිට කියනවා සීල සත්‍යයෙන් දුක්ඛිතා නිරුක්ඛිතා දුක්ඛිතා අල්ලපු ගෙදර පරට්ටිය ඇරයි. ඒකම මොළු කියන්නේ. ඉතින් කිව්වලු එහෙම කියන්න එපා. ඉතින් කිව්වලු කියනව නෙවෙයි කියවෙනවා කිව්වලු. කොච්චර මෛත්‍රී කරුවත් අල්ලපු ගෙදර පරට්ටිය ඇරලා. අන්න ඒ වගේ අපි මේ දකින දකින රූපෝලේ කෙලෙස් එනකොට අපි හිතන්නේ රූපේ කෙලෙස් තියනයි කියලා. අපි හිතනවා මේ පාරන්තික ඇඩ්වර්ටයිස්මන්ට් වල හුදු උණු ගෑවොත් අපිට කෙලෙසෙන එකක් නැහැ. එදා ඉන්න ව්‍යාපාර තියෙනවා මේ ගෑනුන්ට රෙදි අඳවන්න. පන්තල් වලට යනවා ඉතින් සුදු රෙද්දක් හදගෙන යන්න නැත්තම් හොඳ නැහැ මොකද ඔය විදිහට යනකොට කෙලෙස් පහල වෙනවා කියලා. ඉතින් මේ සදාචාරවාදීන්ගේ මේ කතාව වලට එහෙම වචනයක් කිව්වොත් අපි කෑ දෙතිස් වද දීලා මරලා දමනවා. මේ එක් එක්කත් මේ ඉන්ද්‍රිය භාවනා කියන එක කියවලාවක් නැහැ නේ. කෙලස් තියෙන්නේ ගෑනුන්ගේ හෙළුවේ නෙවෙයිනේ. Tamange අද්දකේනේ. ඒක ඒක හික්මව ගන්න වෙනුවට අපි මේ ඔක්කොටම සුදුසු තියන්න හදනවා. ලෝකේ සදාචාර කරන්න හදනවා. Tamange හිත හදා ගන්නවා. ඉතින් බුදුජානනාංශයේ මේ පොට පටලවා ගත්තොත් ඒකේ නා සදාකාලික ලෝකෙත් එක්ක ගැටි ගැටි හැපි හැපි ජීවත් වෙනවා. කිවදාකවත් හිතන්නේ මේක මගේ ඉන්ද්‍රිය භාවනාව කරා වෙන්නේ. මේක සීලී ඉක්මවල ගිය වැඩක්. මම කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඒෂා කෙලස් නැති වෙලාවක කායත් එක්ක යාළුවෙ. වෙලා වෙලා වෙලා බලන ආභෝග කරන්න කෙලස් නැතුව කයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දකින්නකොට හිතේ මානසිකත්වය කොහොමද? සතහන මොන වගේ එකක්ද? අන්න ඒක තමයි අපිට අමලියකදී උපේක්ෂාකරමුණක් විදිහට සාන්තරමුණක් විදිහට සීතලමුණක් විදිහට ගන්න වෙන්නේ. නිසා ඉඳගෙන පරියන්කේ මුලදී හොඳට නූපන්න කුසල් උපදින වෙලාවක් නෙමෙයි. පట్టල වෙලා පහසු ඉන්න වෙලා බලන්න දැන් මගේ හිතේ කෙලෙස් නැහැ. මම හොඳටම මන් දන්නවා ඉඳගෙන ඉන්නේ. එතකොට සටහන ගන්න. ආභෝග කරන්න. ඒක හැමදම කරන්න. කරලා කරලා කරලා කරලා සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂක කය හිතට වද්දාගෙන තියාගෙන ඉන්නවා නම් මනාපේ පහලෙනකොට අමනාපේ පහලෙනකොට අන්න අරකට හිත දාපු ගමන. උතුරාගෙන යන බත්තලියකට වතුර ටිකක් දැම්මා වගේ එහෙමයි. එහෙම නැත්නම් උතුරාගෙන යන බේරකට උතුරාගෙන යන කිටි හලියක් දරාද කර දරායින් කර ගන්නත් වෙලාවක් නැතර මුතුරුණා අපි කරන්නේ වතුර ටිකක් කරනවා. වක් කරපු ගමන් තැම්පත් වෙනවා වගේ ඒ නෝපන්න අවසල් නොයපද වීමේ ආරයට යනකොට අර ආභෝග කරන ලද කයෙහි සටහන වාඩි වෙලා හෝ සක්මන් කරනකොට හොඳ සාන්ත වැඩි වෙනකොට ඇති වෙච්ච මානසිකත්වය මයින්ඩ් සෙට් එක හොඳට හුරු කරගත්තා නම් ඔච්චරමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒක පුරුදු කරගන්න නැතුව මෛත්‍රී පුදුමාවරම්බුත් නිවන ලැබෙයි. දන් දුන්නොත් නිවන ලැබෙයි. පින්කම් කෙරුවොත් නිවන ලැබෙයි කියලා හොඳයි අර බබා අන්නරට සූප්පු දෙන එක හොඳයි ඒකට කරලා කරනවා. අදට ඒක නතර වෙනව නෑ. හැබැයි කිරි බඩ බඩගින්න නිවෙන්නේ නෑ. කිරිබට ගින්න නිවෙන්න තනියම දෙන්න ඕන. රබර් සූප දුන්නට හරියන්නේ නැහැ. දැන් ආගමෙන් අපිට කරලා තියෙන රබර් සූපුවක් දීලා තියෙනවා. ඉතින් පුචු පුචු පුචු ගා උර උර ඉන්න බබා. අනේ බොරු අන්තිමට වරනකොට බඩේ අර තමන්ගේම කෙල ටික තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අවශ්‍ය නම් අවශ්‍ය නම් මේ සීලේ ඉක්මවලා ගිය ප්‍රඥාවට බර වෙච්ච මේ කයම පාවිච්චි කරලා ඒතන් හන්දන් ඒතම්පණී දයන් යද්දන් උපේක්ෂා කියලා මේ කයට හිත ගන්න මේ සමීකරණේ මේ ක්‍රමවේදයේ තේරුම් ගත්තොත් මුළු ලෝකෙ පුදුම සුන්දර දෙයක්. ලෝකෙම කොච්චර කවුරු කෙලසන්න ගියත් කෙලසුනොත් ඔබ පරාදයි. බේරිය. තමම් පරිසම්. ඒකට මේ අල්ලපුක දෙකන පරිසම් කරන්න බෑ. ආහනේදී පටන් අරගත්තා නම් මේ කෙලෙස් එnde එnde එනේන හැම වෙලාවෙම තේනවා කිසිම තැනක බුදුහමර වර්ධින්නේ කිසිම තැනක සතිය වර්ධින්නේ කිසිම තැනක මේ පරිේශණය පච වෙන්නේ හැමදාම හරියනවා හරියන්න හරියන්න තේරෙන පටන් ගන්නවා මේ ධර්මයේ කත කැවෙන ගතියක් තියෙනවා හැබැයි හරි පාට වෙලාගත්තා ඒක නිසා ඒ සීලයක පිළිපිටලා සද්ධාව තියෙන දැනට සතිය තියෙන අය රූප නොදකින්න යන්න එපා. එතකොට එනම් පොට්ටෙක් වෙන්න උත්සාහ කරයි. රූප නොදකින්න එක නෙමෙයි කතාව. රූප දකිද්දි රූපේ මනාපේ පහළ වෙද්දි අමනාපේ පහළ වෙද්දි හරියට ඒක දැනගෙන ඒ වෙනුවට කට්ට ඇතුළට ඉබ්බා අණු ටික ගන්නා වගේ තමන්ගේ කහේ තැම්පත් කර ගන්න දන්නවනම් ඒ කෙනා ළඟ ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා මේ මිනිසයා අකුල ගන්න හැටි දන්නවා කියන්නේ. අඬු අකුල ගන්න හැටි දන්නවා. ඒ තමයි ඉන්දිය සංවැදේ කියන්නේ. එහෙම නැතු ඒ උසාවියට ගිහලා දඬුවම් කරලා ඊරේ දාලා කතපාර ගහලා දඬුවම් කිරීමක් නෙවෙයි බුදුරජාණන් කියනවා. Taman තුළමයි තියෙන නිසා මේක කාටවත් බලාපොරොත්තු වෙන්න බෑ. කිසි කෙනෙකුට කරන්න බෑ. මට කර බෑ. හිතන්නවත් එපා මේක අනුන් කරයි කියලා. මොකද මේක දිග ගමනකින් තමයි මේ ප්‍රයෝජන ලැබෙනව ලැබෙන්නේ. නමුත් කවුරුත් කරන්නේ නැහැ කියලා Taman නොකර ඉන්න හේතුවක් නැහැ. Taman ඒක කරන්න අදිෂ්ඨාන ගත්තොත් ඔන්න බණ කියපිගේ ප්‍රයෝජනයක් තියෙනවා. ආයේ ප්‍රයෝජනවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි විනාඩි ස්වල්පයක් කරගෙන පුරුදු කරගත්ත විදිහට ettavata jati gatha අධ්‍යයනා කිරීමේ මුදිතා ශීර්ෂයෙන් අනුමೋದනා ශීර්ෂයෙන් ලෝකවාසී ශිරු සත්‍යය සමග මේ කුසලයේ හදා බෙදා ගැනීම කරනවා එත්තාවතා චංගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චංගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පදං සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං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 සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සෝපත්ත්‍වා මුතියම් පියෝපාස කමානං සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්ත්‍වා සුපත්